සයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ 6 වෙනි දවසේ 6 වෙනි ධර්ම දේශනාව සඳහා සංගම දේශනා මාලා 6 වෙනි ධර්ම දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන සඳහා සිටින දෙනවා සංකප්පලා සාදුකාරය පවතුන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ලාභං පටිච්ච වින විනිච්ඡයෝති ඉති කෝපනේතං වොත්තං සදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදි සබ්බං යදිදං ලාභං පටිච්ච විනිච්ඡයෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරේ පච්චසමුපාදයේ තියෙන වේදනානිකා තණ්හාව හට ගන්නවා කියන මේ පුරුකට ඒ මොකද ඒ දුක්ඛ සත්‍යයට නැත්නම් සංසාර දුකට ප්‍රධාන හේතු වශයෙන් සම්දාන කුලෝ පෙන්වන්නේ මේ තණ්හාව ඉතින් ඒ තණ්හාවට හේතුව අහේතුකව හටගන්න කම නෙවෙයි හේතුව වෙලා තියෙන්නේ ඒ අදාළ වේදනාව ඒ ඒ වේදනාවල් අනුව ඒ තණ්හාවල් පහළ වෙනවා ඒ තණ්හාව නිසා උපාදානෙ පහළ වෙනවා කියන එකයි අපි සාමාන්‍යයෙන් සම්මතානුකූල පරිසම්පාදය දකලා තියෙන්නේ මොකද මේ තණ්හාව ඒ වගේ අල්ලබදා ගැනීම විතරක් නෙවෙයි පහළ කරන්නේ ඒ තණ්හාව නිසාම ද්වේෂයත් පහළ වෙලා අරගල ගැතුම් උනත් එන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා මේ මහා නිදාන සූත්‍රයේ අපි මේ පාලි පාඨ උද්දේශ කරගත්ත ප්‍රධාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ සර්වචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙනවා මේ හුදු තණ්හාව අපි කියන ආශාවම අවසානයේ ගැටුමකට ඇති වෙනවා අර වැනිසෙනේ දබරටයි කියලා අපි සාමාන්‍යයෙන් ඉතිනිදා කමේ භාෂාවෙන් කියන කතාව. අන්න එතනදී ඒ තණ්හාවේ පටන් අවසානයේ දඩු මුගුරු ගැනීම, කලා විවාද කිරීම, බොරු කීම්, කේලම් කිරීම ආදී අනේක අකුසල ධර්ම වලට පත්වීම අවස්ථා නවයකින් සර්වඥාච මෙතන විස්තර කරනවා. ඒක දිහා බලනකොට ඒක එච්චරම අදාළ පාඩයක් හෝ ගැඹුරක් තේරෙන්නේ නැහැ. නමුත් එක එකක් විස්තර කරලා බලනකොට අපිට එදිනදා ජීවිතේ අපිට අංගත නොදැනී අපේ අතින් යම් යම් වැරදි යටිපහුව වෙන හැටි අවසානයේ වගේ අනිෂ්ට ඵල නපුරු විපාක ආදීනව පහළ වෙනකොට පම වැඩි ඒ වගේ මේ වගේ ධර්මයක් තේරු කර ගන්න ඉතේ එකලාසිකුත් නැහැ නමුත් දැන් නොදැන හිටියයි කියලා හෝ ලෑස්තිලා ගියේ නැහැ කියලා හරියන්නේ නැහැ ඒ අනිෂ්ට ඵල දිගින් දිගට පේන්න පටන් ගන්නවා ඒ නිසා බාහිර භාවනා කරන කෙනෙකුට මේ ਸਰවඥාන්සේ පෙන්වන මේ යාන්ත්‍රණය අවබෝධ කරගත්තොත් කාරණා කීපකින් සාන්තියක් තියෙනවා අඩු ගන්න මේ භාවනා අවබෝධ ලැබුවේ නැතත් සාමාන්‍යයෙන් මේ තර්ක ඥානෙට එහෙම නැත්නම් අන්වේ ඥානෙට එහෙම නැත්නම් අනුවිපස්සනාට අනුව කල්පනා කරලා බැලුවා මේ සමාජයේ මොනම සමාජ ආයතනයක්වත් ගැටුම් එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරන්නට එලිබිලා පිළිබිලා වාසය කරන්නේ නැහැ. නමුත් අවසාන ඉවර වෙන්නේ හැමදාම ගැටුමකින් තමයි. ඒ නිසා සමාජගත වීවයේ කිලෝරක් නැති ගැටුම් මොන්න තරම් මේ පහසුකම් ලැබුණත් විද්‍යානුකූල යටිදල පහසුකම් ලැබුණත් ඒ ගැටුම වල අඩුපාඩුවක් නැහැ. දෙක අපි මේ ශරීරයට අපි මේ හිතට ලෝකේ තියෙන මොන සැප දුන්නත් මේ ඇතුළත ගැටුමේ එකම අබමල් රේණුවක්වත් අඩුවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තරම් මහන්සිලක් මේ අවශ්‍ය කාරණා අඳුම කැඩුම සපය දුන්නත් කොතනද මේ වැරද්ද යටිපව් වෙන්නේ කොහොමද මේන් අපිට මේ සාවිශාල ද්වේෂයක් මේ සාවිශාල ගැටුමක් ඇති වෙන්නේ කියලා බැලුවොත් මේ පෙත පෙන්වලා දෙනවා තාමත්ම සියුම්ම මේ කටයුත්තේදී අපි දැන හෝන දැන එකට අහුවෙලා තියෙන හැටි ඒකෙදි වැදගත් සම්දිස්ථානයක් තමයි මේ ලාභං පටිච්ච විනිච්ඡයෝ කියලා කියනවා අපි මේ සංසාර ගමනේදී වැඩ කරගෙන යනකොට අපේ සාර්ථකත්වයේ අනුව අපේ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලාභද සත්කාරද සම්මාන ශිලෝක ලැබෙන්න පටන් ගන්නවා. මේ සත්කාර සම්මාන ලාභ ශිලෝක ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයා ගොඩාක් පොළොමල වෙනවා. ඒ නිහතමානීකම දන්නේ නැත්නම් ඒ ඔලොමල වීම නිසා යාට විශාල විදායක ශක්තියක් කවුරුන් කෙරේ විශේෂ වුණත් විධානය කිරීමේ ශක්තියක් ඉබේම ආරෝපණය කරගන්නවා ආරෝපණය කරන සමාජයකට අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඒ පුද්ගලයා ඒ තමන්ට ලැබිච්ච ලාභයේ ප්‍රමාණයට මදය මානය කියන මේ කෙලෙස් වඩාගෙන ඒ මදයෙන් යුක්තව ඒ මානෙන් යුක්තව එනේන ඕන දෙයකට මට විනිශ්චයක් දෙන්න පුළුවන් කියලා තමා විහිම්ම ඒ විධායක බලතල පවරගෙන විනිශ්චය කරන්න යනවා. ඒ විනිශ්චය කරන්න යෑම නිසා සමාලාට කිසිම Tamanට අදාළ නැති කාරණාවට ඇගිලි ගහලා විනිශ්චය කරන්න යෑම නිසා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් මේ අවුල් වියවුල් වලට මුලක් ඇති කර ගන්නවා. ඒකට හේතුවම අර ලාභේ සහ සත්කාර මිස ඇතිවෙච්ච ඔලොමල ගතිය. ඉතින් අදහස් කරන්නේ මේ පාඩුව අවමානය ජීවනට හේතු වෙනවා කියලා. ඒකෙන් කොහොමඩක්වත් කියෙන්නේ නමුත් මේකෙන් පෙන්වන්නේ ඒ යම් කිසි කෙනෙක් Tamange තියෙන මේ විකියාවල් දක්ෂකම් අනුව ලාභ සත්කාර සම්මාන කියන තැනට යෑම අවාසනාවක්වත් අකුසලයක්වත් නෙවෙයි. මුන් ගියේ පල්ලියට හදිස්සි වෙලා අදාළ දේවල්ට හෝ නැති දේවල් වලට වහවා විනිශ්චය කරන්න යෑමෙන් ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේ විනිශ්චය නිසා තමන්ගත් තීන්දුව අරසකරන්න ගහපා දෙන්න ඒකට බැසගෙන ඒක අල්ලවදා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් ගැඹුරින් කල්පනා කරලා මේ නික්ලේශී තැනක ඉඳලා කෙලෙසයක් හට ගන්න තැන පිළිබඳව අවධානයෙන් බලන කෙනෙකුට මිත්‍ත්‍ති ගන්න තියෙන පාඩම තමයි Tamande යම් ආකාරයක ජීවිත ජාග්‍රහණය ලාභය සත්කාරය සම්මානය හම්බ වෙච්චාම ඒත් එක්කම හිතට එන මදය මානය මේ ඔලොමලකම නිසා හදිස් වෙලා විනිශ්චය කරන්න ගත්තොත් ඒ ලාභ සත්කාර සම්මාන තමයි අවාසියට හිටිනවා ඒ නිසා මේ විනිශ්චය කරන තැනදී තමයි තමන් ඒ වැරද්දට අහු වෙන තැන ඒ නිසා අපි හදිසි වෙන්නේ නැතුව අනින්ට පෙර හිතා බලමු කියන කතාව වගේ එතනදී මේ වහා ඉක්මනට පළ විනිශ්චය කරන්න යෑමෙන් තමන් අදාළ කර්ම කාරණා රැස් කර ගන්න නැතුව ගාකලට වැරදි තීන්දුවට එළඹෙන්න වෙනවා තීන්දුව යම් තාක් වැරදිද ඒ තාක් ඒක අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරන්න ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන ලැබිච්ච වෙලාවක විනිශ්චය කළ යුතුයි බාහිරින් ආපවර්තනාවක් නිසා හෝ ඇතුළත ප්‍රශ්නයක් නිසා වෙලමුණත් ඒ විනිශ්චයට අදාළ කාරණා පිළිබඳව මුළුන් තරම් තොරතුරු රැස් කිරීමට පමා වුණොත් තොරතුරු වැඩි වැඩි රැස් කරන්න රැස් කරන්න තීන්දුව yaadන එකක් වෙනවා. නමුත් අර ලාභෙන් සත්කාරයෙන් ඇති වෙච්ච මදය පමාදේ නිසා උගෝදනය කරන්නේ අදාළ තොරතුරු හොයලා ඉන්න පමා වෙන්නේ ඉක්මනටම තමන්ගේ අධිකාරී බලය පවරා ගන්නාලා අධිකාරී බලය නිසා පහා තීන්දුවට පෙළඹෙනවා. නොබෝ කලකින්ම තමයි තේරෙනවා මේක පොඩ්ඩක් වෙලා බලලා කටයුතු කරා නම් මේ තීන්දුවට එන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට තීන්දුව වැරදි බව දැනගත්තත් අපේ මාන්නේ අපේ සක්කාය දිට්ඨිය අර වැරදි තීන්දුව හරි බව පෙන්වන්න පුදුමාකාර ෂට මායාවී ගති වංචනික ධර්ම හරහා ඒ වැරද්ද නිවැරද්දක් කරලා පෙන්වන්න දානවා. එතකොට ඒකට දැස ගැනීමක්, නිමක් වීමක්, නතු වීමක්, ඒක දැඩි ලෙස අල්ලා ගැනීමක් ආදී කෙලෙස් රාශියක් මේ කටයුතු නිසා සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන වැදගත් සංදිස්ථානයක් විදිහට දැක් ගන්න පුළුවන් අපේ ජීවිතේ අපි පුද්ගලිකව හෝ සමාජගතව හෝ මේ ගන්න විනිශ්චයන් සම්බන්ධව යෝගාවචරයන් විදිහට නැත්තම් සත්‍යමේ අහපු කෙනෙක් විදිහට අපි ක්‍රියාකල යුතු ආකාරය මොකක්ද කියන්නේ. ඒ නිසා තීන්දුව දැනගන්න ඕන තමයි තීන්දුව වැඩියෙන් ගත්තොත් වැඩියෙන් වැරදි ගොඩක් පස්සේ. ඒ නිසා තීන්දුව ගැනීමට Taman විශේෂ තමයි සුදුස්සෙක් කර ගන්නව වෙනුවට දුආන්තරම් බලන්න ඕනේ මේ වගේ දෙයකදී Tamanගේ හිතේ චිත්තසංතානයේ පිරිසුදුකම රැකගෙන ඒ වගේ අවශ්‍යගත වැඩවලට සම්බන්ධ නොවි ඒකෙ මෙන්න මොන පාඩුවක් වින්දත් අදිසි තීන්දුව වලට ගන්නේ නැතුව ඉවසන ශක්තියකට මේකට ශාන්තිය කියලා කියනවා ඉවසීම කියලා කියනවා උපේක්ෂාව කියලා කියනවා ඉතින් හදිසි තීන්දුව ගත්තාම අපි අවට ඉන්න කට්ටිය ඉක්මනට අපිට ගහලා අපිට මේ අපිව උඩ තියලා නංගලා අපිට ස්තුති කරાવી. නමුත් අපි යම් කිසි විදියකට ඒ තීන්දුව ගැනීම පොඩ්ඩක් කරුණු කාරණා විස්තර වෙීම අදාසෙන් පමා කෙරුවොත් ඒ පරිසරය අපිට පුදුමාකාර බලපෑම් කරනවා ඉක්මනට තීන්දුවක් දෙන්නේ කියලා. ඒක තමයි මේ අසහනය කියන්නේ. ඒකට තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් මේ පරිසරය අපිට මේ තීන්දුවකට කරන ඉල්ලීම වගේම අපේ හිත ඇතුලේ තියෙන චෛතසිකත් ඉක්මනට නොයවසන අසුළු ගතියක් අරගෙන වෙන ඕන දෙයක් අවන්න වෙන්නේ මේක ඉක්මනට තීන්දුව කරන්න කියලා අපි හදිස්සියට විනිශ්චය කරොත් ඊට පස්සේ ඒකට ඒ වැරදි තීන්දුව ප්‍රමාණයට කාර්යස කරන්න ගිහිලා විශාල අපහසුකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් බලනකොට සර්වචනාචේ දේශනා කළා කියනවා දාරුණෝ භික්කවේ ලාභ සත්කාර සිලෝකෝ වේ. මේ යෝග ජීවිතයේදී පැවිදි ජීවිතයේදී Brahmacharya ජීවිතයේදී මේ ලාභය, සත්කාරය, සම්මානය සිලෝක වැඩි වෙන්න වැඩිට අන්තිම දරුණු පිනු බැලුව බැලමට අර කරන කලට පව මීරිය මීදේ මිදින කලට වේ දුක් වැඩි වේ ගිනිසේ කියන වගේ පුදුමාකාර දුරනොපෙරෙන අදිශීල පැනලා දේවල් කරන්න ඇති වෙන මේ මදේ ආවට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ අත් සිද්ධියට ගැලපෙන්නේ නැති එහෙම නැත්නම් අත් කුසලයට ගැලපෙන්නේ නැති හරියට ඔලොමලකක් කරනවා. ඉතින් ඒසයි ලාභ සත්කාර වෙන හැම වෙලාවකම පරිසම් වෙන්න ඕනේ. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. ඒ නිසා ඒ ලාභ සත්කාරයක් කරනකොට වහා විනිශ්චය කරන්නේ නැතුව ඒක පිළිබඳව අද තියෙන ඔය නවීන වචනෙන් කියනවා නම් ශාක්‍යතා පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට අදාළ කර්ම ගොඩාක් රැස් වෙනකන් විනිශ්චයට පමා කරනවා. ඒ නිසා අපි මොනවාට ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉස්සර වෙලා ඉක්මනට ඒක plan කරන්නයි ඒවා implementation වලට යනවට වැඩිය අදාළ තොරතුරු ගොඩාක් කාලයක් රැස් කර කර හිටියොත් අපිට ඒ අපි කරන සලස්ම yaad වෙනවා. ඒ වගේ මේක ක්‍රියාත්මක කරනකොට අතුරු ආන්තර එන්න තින්නට අඩුයි. නමුත් අපි පුංචි තොරතුරු ටිකක් අරගෙන කොහෙන් හරි අදාගත්ත දක්කුක්ක් හරි කඩමුඩියක් හරි ඒක කරන්න පටන් අරගත්තාට පස්සේ එතන තියෙන ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාපෘතියට ආද ආසාවක්වත් නෙවෙයි අපේ තියෙන කොමාන්නයක් එක නැත්නම් දේශපාලන අඩු අදහසක් එහෙම නැත්නම් මොකක් හරි කුට්ටියක් අරගෙන ඉලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විනිශ්චය කියන පදයයි දේශපාලනය කියන පදේ අතර තද නැදමයි. ඕනම කෙනෙක් ඒ විනිශ්චයක් පිළිබඳ තක්මුක් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ පැහැදිලිවම දේශපාලන අදහසක් යටිකුතු අදහසක් කියන නිසා ඇතුළත වේවා පිටිත වේවා ඒ විනිශ්චය සම්බන්ධව අපි සියරවාද ශාසනය මොකද්ද කියන ආකල්ප මේ විනිශ්චය ගන්නේ අපි මේ හිතක් වැඩ කරන හැටි බලපුවාම අපි විනිශ්චයකට පෙළඹෙන චෛතසික තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විතක්කේ කියන චෛතසිකය. අනිතික තමයි මානසිකාරය කියන චෛතසිකය. අනිතික තමයි චේතනා කියන චෛතසිකය. අපිට අතරමං හතරමං හන්දියකට හෝ දෙමං සංදියට හෝ පත්විච්චහම නැත්තම් විකල්ප රාශියක් ඇත්තනකට ගිහාම ඒ විකල්ප වලින් මෙන්න මේක විනිශ්චය කර ගන්න ඕනෑ කියලා අහවල් දෙයට යන්න කියලා යොමු කරවන චෛතසික තුන තමයි විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන චෛතසික. ඒ විතක්ක කියන චෛතසිකයට සංකල්ප කියන වචනත් පාවිච්චි කරනවා. එතකොට මිච්ඡා සංකල්පයක් දිගේ අපි ඒ විනිශ්චය ගත්තොත් එතම් පටන්ම තිච්ච අමීරේ රස දෙන ආධිනව රාශියකට මුණ දෙන්න පුළුවන් සම්මා සංකල්පයක ඉඳලා මේ තීන්දුව ගත්තොත් ඒ යෝගාවචරයට දෙදලා සුගතියක් වෙනවා. එහෙම නැත්නම් මානසිකාරය පැත්තෙන් බලනකොට අයෝනිසෝ මානසිකාරයක ඉඳලා අදිශීය කලබල වෙලා තක්කු මුක්ක වෙලා විනිශ්චය කරුවොත් ඒ අයෝනිසෝ මානසිකාරය නිසා දිගටම මේ නපුරු පල රාශියක් පිළිනවා. මොකද ඉවසලා මොනින් සලකලා බලලා ඒ යෝනිස් මනස්කාරය විදිහට යොදා ගන්න පුළුවන් වුණොත් ඒ සංදිස්ථානේ හරි පාර දෝ ගන්න පුළුවන්. එහෙම නැතුව මේ චේතනා අනුව අදිස්සි කරලා ඒ ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් ඒ අපිට චේතනා කියන පදයට සමාන පදයක් විදිහට මේ සංස්කාර කියන පදේ ගන්න පුළුවන්. ඒ සංස්කාර නිසා Taman අදිසි කරලා කුලප්පු කරවලා ඒ තීන්දුවට යොමු කරනවා. නමුත් යොමු කරුවට පස්සේ එන ප්‍රතිඵල රාශිය ගැන අධිශය විනිශ්චය කරන වෙලාවට තමයි වැටහීමක් නැහැ. ඒ නිසා යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට මේ අපි කියමු මේ ආනාපාන සතිය කරනවා එහෙම නැත්නම් සමථ භාවනාත්මක ප්‍රශ්න නැහැ. නැත්නම් ආනාපාන සතිය නම් සමථ විපස්සනා දෙකටම ගැලපෙනවා. නැත්නම් බිම්බීම ඇකිලිම කියන විපස්සනා අරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වම දකුණ වගේ ඉතක්මන් කරනකොට කරන අරමුණක් වෙන්නත් වෙන්න පුළුවන්. අපි දන්නවා එවැනි අරමුණක් අරමුණු කරගෙන එහෙම නැත්නම් නිමිති කරගෙන භවනා මනසකට පෙළඹුණාට අපිට එන්නේ ඒ අරමුණ විතරක් නෙවෙයි රාශි රාශි අරමුණු. හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා. ආන්නේ වගේ අචීතනාත්මක අවධියක අචීතනාත්මක ආරම්භයක් ඇති මේ යෝග ජීවිතයේදී අවශ්‍ය අරමුණට හිත මෙහෙවීම කරන්නේ මේ විතක්ක කියන චෛතසිකය. ඒක මහසි භාවනා ක්‍රමදී විශේෂම මෙනෙහි කිරීම කියන වචනේ යොදන්නේ විතක්කෙට අපි ආස්වාද ප්‍රසවාස කරනකොට අපිට හිතවිලි බහුල වෙනවා නම් සද්ද බහුල වෙනවා නම් වේදනා බහුල වෙනවා නම් ඒ ඇත්තටම බරපතල නිසා නෙවෙයි ඒ වෙවිලි වල අපේ ගමනට අරස් කපනවා නම් අපි ඒ ආස්වාස වල ආදී ආස්වාසි කියලා මෙනෙහි කරනවා ප්‍රසවාසලදී ප්‍රසවාස කළා මෙනෙහි කරනවා. අනේ මෙනෙහි කිරීම නිසා අපට අතුරු අරමුණු ගෙවක් කරගෙන මූල කර්මස්ථානට හිත දාගන්න යම් ප්‍රමාණයක පහසුකමක් සැලසෙනවා. ඒක නිකන් අපි කුංචි ඉස්කෝලේ ගිය කාලේ අපිට මතකයි. පළවෙනි පන්ති පීරියඩ් එක ඉවරලා දෙවෙනි පීරියඩ් එක පටන් ගන්නකොට පන්ති භාර ගුරුවරයා ඇවිල්ලා නම් අඬ ගන්නවා. නම් අඬ ගන්නකොට පොත බලාගෙන එක එකනාගේ නම කියලා කතා කරනකොට අදාළ එක්කන අත උස්සනකොට ටීචර් දන්නවා තමයි කී දෙනෙක් ඉන්නවද ඇවිල්ලා නැතුව වෙන කෙනෙක් වුණොට වෙන කෙනෙක් අත උස්සනවා නම් අහුවෙයි ඒකයි ඒකේ තියෙන අතීසිල්ලෙන් කරන වැඩේ ඉතින් නංගන්න ගෑහිල්ලෙන් තමයි අද දවසේ ඉස්කෝල ළමයි කී දෙනෙක් ඉන්නවද බණිස් කීයක් ගේන්න ඕනද ඉස්කෝලේ වැඩ කටයුතු තීන්දුවේ අනේ නංගන ගහනකොට නම කියලා කතා කරනකොට වෙනත් කෙනෙකුට ඒ ළමයා වෙනුවෙන් අත උස්සන්න බෑ මොකද පන්ති පාස් ටීචර් ළමයි අඳුරනවා ඒ නිසා ඉබේම නන්ලපුන් කිරීමේදී ඒ යම් සීමාවකටපත් වෙන ඒ වගේ තමයි මේ අරමුණට නම කියලා කතා කරනකොට ඒ අරමුණට විශේෂ ආරාධනාවකුත් අනික් කටට පොඩ්ඩක් කොහොම හිටපන් කියන කතාවකුයි කියවේ. ඒතකොට මේ විතක්කයේ මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ පුද්ගලයාට අර ආහල පාල යන ආගන්තුක වේන අනිකුත් හිතවිලි වේදනා රට පොඩ්ඩක් යටපත් කරගෙන මෙනෙහි කිරීම ඒ විතක්්‍ය මාර්ගයේ තමට ඕනේ අරමුණ ලොක් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක සමත විදර්ශනා දෙකේදීම කෙරේ. ඊට පස්සේ මේ මතු කරගත්ත අරමුණ මේ සරත් කියනකොට සත්මද අතේශ්විය කියලා ටීචර් මොනදියා බල්ලා කියන කරන්නේ. ඒ වගේ තමයි විතක්කය ඒ අරමුණට යොමු කරාට පස්සේ ਵਿਚාරය කියන චෛතසිකයේත් එක්කම ගිහිලා මේ එයාමද වෙන කෙනෙක් නෙවෙයිද කියන එක විනිශ්චය කරනවා. ආස්වාසය කියලා මෙනෙහි කරනකොට මේ අප්‍රස්වාසය නෙවෙයි, සාධ්‍යයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, ඉතිවිලක් නෙවෙයි කියලා ආස්වාසය අනික් අරමුණු වෙන් කරගෙන ඒකේ රස අරමුණේ අත්දැකීම වෙන්කොල දැනගන්නේ මේ ਵਿਚාරය කියන චෛතසිකය. මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක හරි හැටියට දන්නවනම් යෝගාවචරයා සෑහෙන දුරට බාධා තියෙති සෑහෙන දුරට අරමුණු රාශි රාශි තියෙති තමන්ට ඕනේ අරමුණට හිත යොමු කරගන්න දක්ෂකම තියෙනවා. ඒ වගේම තමයි මේ විතක්ක චෛතසිකයේ මේ චෛතසිකයේ පැත්තෙන් කියනවා නම් විතක්ක චෛතසිකයේ තියෙන තාක්කල් නින්දට හිත යන්න දෙන්නේ නැහැ. මෙනෙහි කිරීම කරන තාක්කල්. ਵਿਚාරයේදී මේ තියෙන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් නෙවෙයි නැත්නම් ප්‍රස්වාසයට හිත ගියාට පස්සේ ප්‍රස්වාසයේ මෙනෙහි කරන ආස්වාසය නෙවෙයි කියලා හොඳට ඒ වෙනකොට දැනගන්න පුළුවන් ඥාණය තියෙනවනේ මේ විචිකිච්ඡාචෛසිකයට ඉඩ නැහැ. හිත අන්ධබන්ද වෙන්නේ නැහැ. හරියට දන්නවා මෙයාට මොන දිලා ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට විතක්ක ਵਿਚාරචෛසික දෙකේ සූර බව එහෙම නැත්නම් කාර්යක්ෂම බව එහෙම නැත්නම් වශී භාවය ඇති වෙන්න ඇති වෙන්න ඒ යෝගාවචරයට අර කෙලස් දෙකක් අයින් වෙලා අනිවාර්ය දෙකක් අයින් වෙලා ඒකට මේ ධානාංග දෙකක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකේ දක්ෂ වෙලා අපි හිතමු මේක සමත පැත්තට යන කෙනෙක් නම් පළවෙනි ධානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර අනුව ප්‍රීති සුඛ ඒකග්ගතාදී ධානාංග සම්පූර්ණ වෙනකොට ඒ කම්මැලිකම සැකය කාමච්ඡන්දේ ව්‍යාපාදේ උද්දච්ච කුච්චකින් සයිසිකයින් යනවා. අයිමුණලා පස්සේ යෝගාවචරයට අර විචක්ක ਵਿਚාර දෙකේ සූරකම නිසා අනිකුත් බාහිර අරමුණු වලින් අයින් වෙලා නීවරණ වලින් අයින් වෙලා අර අරමුණත් එක්ක සමීප සම්බන්ධකමක් ඇති කර ගන්න පුළුවන් විචාර සමාධියක් වශයෙන් හෝ අත්මා සමාධියක් වශයෙන්. අතර මේක රසවත් වේ සමස්පැත්තෙන් කතා කරනකොට මුතිපසනායි වැඩිම වෙනවා. අපි මේ සම්මේ සමතගත් විශේෂ මේ අවස්ථා හැටියට වර්ණනාවක් තියෙන නිසා දැන් මේ යෝගාවචරය පළවෙනි ධ්‍යානයේ පත්‍ච්ච යෝගාවචරය මේ දිගින් දිගටම කියන විතක්ක ਵਿਚාර පීතිසුඛ එකකට ආදී චෛසික පහෙන් පළවෙනි ධ්‍යාන අපිටම පැයක් විතර පුරුදු කරයි කියලා. පුරුදු කරලා පස්සේ යෝගාවචරය කරන පැයක් විතර ඒ ධ්‍යාන සමවැදේ ඉන්නකොට පැහි මුලදී බොහොම සුන්දරයි බොහොම රසවත් බොහොම සිත්සලවන සුළු වුණාට ඇය ගෙවිගෙන යනකොට මේක ධ්‍යානයකද ඉන්නේ නැද්ද කියන මට්ටමකට ගන්න හිතෝද්දල් වෙනවා. හිත නීවරණත් එක්ක ඇසුරු වෙන්න පටන් ගන්නවා. නීවරණත් එක්ක සමීප වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ නීවරණ ඒ ධ්‍යානෙ හැලිලා يعني නතර වෙලා ඉති සාමාන්‍ය අරමුණක් සාමාන්‍ය මනසක් වඩපත් වෙනවා. අන්න ඒක තුන් හතර සැරයක් හතර සැරයක් කෙරුවට පස්සේ ඒ ධ්‍යාන භාවනා උගන්වන ගුරුවරයා ඒ යෝගාචර මතක් කරලා දෙනවා සමවදින වෙලාවේදී මේක ආස්වාද ජනක වුණාට අවසාන වෙනකොට ඒ තුල ආදීනව පහළ ඒක තියෙන අමාරු ගතිය මේකේ රසය අඩු වෙන ගතිය බාධක ධර්ම වැඩි වෙන ගතිය වැඩි වෙනවා අන්න ඒ පළවෙනි ධ්‍යානයේ දැයෙන වෙලාවක් ඉන්නකොට ඒ පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ පටන් ගන්නකොට තිබුණ ප්‍රේමේ පහු වෙනකොට නැති වෙන්න ප්‍රධාන වැඩිකාරය වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක. ඒ දෙන්න අර ධ්‍යානෙ ලැබිච්ච සුඛය ඇතුලේ ඉඳගෙනත් විවේචනය කරන්න පටන් ගන්නවා විනිශ්චය කරන්න පටන් ගන්නවා තිරන්න මනින්ද පටන් ගන්නවා පටන් ගන්න නිසා ආර ධ්‍යාන සුඛය අභියෝගයට ලක් වෙනවා ඒක නිසා මේක හොඳට අත්දැක්කන පස්සේ ඒ ගුරුවරයා යෝගාවචර කියනවා ඒ නිසා පළවෙනි ධ්‍යාන සමාධින්ද පැයක් විතර ඉන්න පටන් ගන්නකොට ඒකේ තියෙන මිහිරියාව දකින්න ආස්වාද පැය විතර යනකොට ඒ ආධිනවේ පෙනෙයි වෙනාට පස්සේ බලන්න ඒ ආදීනවයේ එන්න හේතුව අර අරමුණේම හිත පවත්තන්න නැතුව විතක්කය වෙන අරමුණ වලට හිත ඇදගෙන යනවා. ਵਿਚාරය Tamanගෙන් ධානයට වැඩිය පිටින් එන සද්ද වලට ප්‍රේම කරනවා. වේදනාවට කලබල වෙනවා. ඉතිවිලිද මේ අදහස් යොමු කරන නිසා ධ්‍යාන සතිය වෙනුවට හිත නන්නතර අරමුණු රස බලන්න යනවා. ඒ නිසා මේ විනිශ්චය කිරීමේ ශක්තිය ඇති විතක්ක ਵਿਚාර දෙක පළවෙනි ධ්‍යානයේ අපලා දුන්නා ඒ දෙන්නගේ තියෙන මේ කඩප්පුලි ගති නිසා ඒ ධ්‍යානය විනාශ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙවෙනි ධ්‍යානට යනකොට ඒ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීතිසුඛ ඒකාගතානම් වූ ප්‍රණීත ධ්‍යා ප්‍රණීත ධ්‍යානාංගයෙන් යුක්ත වූ දෙවෙනි ධ්‍යානයේ සමවදීවා කියලා අර යෝගාවචරයට විතක්ක ਵਿਚාර දෙක කපහරි. කපහැරියේ නැත්තම් ඒ ප්‍රීතියේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ දුකේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ ඒකාග්‍රතාවයේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ විතක්ක ਵਿਚාර දෙක ඒ දෙන්නට නිකන් ඉන්න බැරි නිසා ධ්‍යාන ඇතුලේ ඩෝල් ගන්න පිණුම් ගන්න කලබල කලබල කර ධ්‍යාන සුඛ නැති කරන නිසා මේ විනිශ්චය ශක්තිය අවශ්‍යයි පළවෙනි ධ්‍යානය යන්න නමුත් එයින් එහාට ඊට උසස් වූ ජීවන ධ්‍යානයට ඒ විනිශ්චය කිරීමේ ශක්තිය අපි හරන්න වෙනවා. විනිශ්චය කිරීමේ ශක්තිය තියෙන තාක්කල් ධ්‍යාන සුඛේ නැති මේකම කියනවා මේ මේ පෙන්ලා දෙන්න පුළුවන් හොඳට භාවනා කරපෝ විපස්සනා පැත්තට අත්දැකීමේ තියත්තංග. ඒ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දකින්න පුළුවන් තාක්කල් ඒ යෝගාවචර මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා විතක්කය මෙහෙवला ඒ විතක්කය හරහා ආස්වාද ප්‍රසවාස ඉස්මතු කරගන්න අර හිතවිලි වේදනා සත්‍ය පැත්තකට කරගන්න උදව් වෙනවා. නමුත් ඒ ආස්වාද ප්‍රසවාස හොඳට සංසිඳිලා ඒ සූක්ෂම වෙලා ඒක ඇතුළට අපි විවේක ස්ථානයකට ඒක ධ්‍යාන සුඛයක් නොඋනට ඔබ සමානව වගේ විපස්සනා වෙච්ච කම් වෙනවා එහෙන් කඩෙන් දිවෙන්න ආසෙක වින් වෙලා අඩු ගන්න ආනාපානෙමුත් වින් වෙලා හිත ඉඩ පහසු තියෙන විවේක ස්ථානටපත් වෙනවා හැප්පෙන ගම වෙලාවට නම් බොහොම ප්‍රියයි බොහොම රසයි බොහොම ආස්වාදජනකයි නමුත් ටික වෙලාවක් යනකොට ඒ හිත ටික වෙලාවක් යන ඉස්සෙල්ලා නම් හිතේ සමාහට වටපිට ශබ්ද තිබුණා වේදනාවක් තිබුණා හිතේ තිබුණා හිත එව්වට දුවන්නේ අර අර විස්රාමයට අර උදකලාවට අර මේ විවේකයට යෙදලා ගත කරනවා ටික වේලාවක් යනකොට අර විතක්කය අර සද්ද මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා හිතවිල්ල මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා. අර වේදනාව වැඩි වෙන එකත් අඩු වෙන එකක්ද කියලා මෙහෙවන්න පටන් ගත්ත ගමන් අර තිබුණ විවේකයේ අර කියන විස්රාමයේ නැති වෙන නිසා යෝගාවචරයට ඒ විතක්කය නැතුව මෙයා බලන්නේ නැතුව පවුරු ගන්න නැතුව මේ ලැබිච්ච විස්රාමයේ දිකට පවත්තංග නම් මේ විතක්කය මෙතෙක් කල් ප්‍රෝජන වුණාට දැන් මෙතනින් යහට මේක කරදරයි කියන එක තේරුම් ගන්න. මේක හරි අමාරුයි මං යොදන වචන ටිකෙන් තේරෙයිද කියලා කියන්නේ. නමුත් භාවනා කරන කෙනෙක් ඒ අවශ්‍යතාක් ඒ විතක්ක ਵਿਚාර ප්‍රයෝජන අරගෙන ඉවරුණාට පස්සේ අවශ්‍ය වෙලාවේදී විතක්ක ਵਿਚාර නොයෝදා සිටීමට ඒ කට්ටියගේ සේවයේ අතීතවත් දන්නේ නැති වුණොත් කදාකත් යෝගාචර ලැබිච්ච එකලසේ ඒ සමාධියේ බුද්ධිය නැහැ ඒකේ ඉඳන් නටන්න පටන් ගන්නවා මනින්න පටන් ගන්නවා කිරන්න පටන් ගන්නවා එතකොට සැකත් ඇති වෙනවා අර තියෙන මේ පසද්ධිය කියලා, පස්සම්බනය කියලා අර තියෙන සාන්ත ගතිය නැති වෙනවා. ඒ නිසා එතනදී විනිශ්චය කිරීම එතෙන් දෙනකම් ඕන එතනින් යට නතර කරන්න. ඒ නතර කිරීම සඳහා යෝගාවචරයට යෝනිසමනසිකාරය යොදවන්න වෙනවා. එතකොට කවුරක්වත් කියන්න බෑ මෙතෙන් යනකම් ඔබ විතක්කේ පාවිච්චි කරපන් මෙනෙහි කිරීම පාවිච්චි කරපන්. මෙතෙන් යහට එපයි කියලා කාලය යනවා කියන්නත් බෑ, දේති යනවා කියන්නත් බෑ යෝගාවචරය හරියට ඒ වෙලාවට එනකන් ඒක වැඩ අරගෙන ඒ වෙලාවේදී ඒක අත්හරිනවා කියන එක යෝගාවචරයේ පෞද්ගලික යෝනිසමස්කාරයට අහු වෙනවා. හරියට කියනනම් කන්දක් නගිනකොට වාහනේ කොයි වෙලාවෙ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනද කොයි වෙලාවෙ තර්ඩ් ගියර් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරුවාට ඩෑෂ්බෝඩ් එකේ ලියලා පෙන්නන්න බෑ. වාහනේ තියෙන බර හැටියට එන්ජින් එකේ කැපැසිටි එක හැටියට කන්දේ හැටියට එයා හරියට දැනගන්න මෙතෙන් ෆස්ට් එකේ යන්න ඕනේ ඊපස්සේ සෙකන්ඩ් එක නැත්නම් මේ සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට එන්න ඕනේ කියන එක ඒ යෝගාව ඒ ක්‍රියතුරා දන්න දැනගත්තේ නැත්නම් එන්ජින් එක ඉග්නිෂන් ගහන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මොකක් හරි අවුලක් ඇති වෙනවා ඒ වගේ තමයි මේ විනිශ්චය කිරීමේ ශක්තිය යෝගාවචරය අමුලදී පාවිච්චි කරනවා විතක්කක් වශයෙන් පාවිච්චි කරනවා ඊට පස්සේ එයා යෝනිසමනස්කාරය යොදවනවා කියලා කියන්නේ ආ මෙතෙන් දැනකන් එක වැඩගත්තට මෙතෙන් යට එක නතර කරනවා. නතර කරුවාට පස්සේ අර කලබල නොවෙන අවුරු නොගාන විමසුම් බලන නැති විවේක හිත අර සමාධිය දිගට පවත්නවා. සතිය දිගට පවත්නවා. ඒක කොනහන්න ගත්තොත් පහුරු ගන්න ගත්තොත් මේ සති සමාධි හැලහැප්පීමකට බාධා වෙනවා. ඊට පස්සේ ඒක දිගේ යනකොට හරියට යෝනිසමනස්කාරය යෙදුනා නම් ඒකම දේ හතර සැරයක් කරලා කම්පා සුද්ධ වුණාට පස්සේ මේක අහු වෙනවා. ගියාට පස්සේ යෝගාවචරයට වෙනදාට වඩා අර විවේක ස්ථානේ ඒ උදකලා බව පවත්න්න පුළුවන් වෙනවා. පවත්වාගෙන යනකොට යෝනිසමනස්කාරයෙන් ඉඳන්ට වඩා සූර වේලා දක්වලා පවත්වාගෙන ගියා. নানা ආකාරයේ මේකට චේතනා පහළ වෙන්න පටන් ගන්නවා. එහෙම නිකම්ම ඉන්නවට වැඩිය ඊගාට මොකක්ද කරන්න ඕන කියලා දන්නේ නැහැ මේක මම දැන් ගිහිල්ලා හදන්න එහෙම නැත්නම් මේ වෙලාවේ බාධා කරන්න එපා. ඒ විදිහට අර විවේකයේ ඉන්න වෙලාවේදී මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ. එහෙම නැත්නම් මේක මම කියලා අහගත්තේ නැත්නම් මම දැන් කතන ඉර වෙලා ඉන්නවත් දන්නේ. එහෙම නැත්නම් මේ නිකන් ඉන්න වෙලාවේදී පාළුවට ඉන්නවට වෙනකොට බුද්ධ අනුසතිය වැඩි උතුම් නැද්ද? මෛත්‍රී වැඩුවොත් හොඳ නැද්ද කියලා නානාත්මක ආකාරයෙන් හිතවිලි චේතනා විගන්න පටන් ගන්නවා. ඉතින් චේතනා එනකොට එන්නේ තාම දක්ෂ කල්යාණ මිත්‍රෙක් වගේ. ගොඩ පෙරක දෝරියක් වගේ ඇවිල්ලා එයාට සාන්තව පවතින හිත ඉන්නතර අනාකූලව ගන්න ප්‍රවාහය ආකූල කරනවා. ආකූල කරාට පස්සේ යෝගාවචර මෙතෙක් තිබුණේ බුද්ධිය නැති වෙලා ඇලහැප්පීම් වලටපත් වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය දන්නේ නැහැ ඒ විතක් ඇසුරුකින් ආවේ මිත්‍රයේද එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයේද කියලා. ඉතින් ඒක හරියට දන්නේ නැති වුණොත් හොරෙක් තමන්ගේ පුතයි කියලා වරද්දගත්ත කෙනෙකුට සිද්ධ වෙන හානිය සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන්ට යනකොට මේ විනිශ්චය කිරීමේ හැකියාව පාඩුවට හිටිනවා. චේතනාව පාඩුවට එනවා. යාර කරණ තියෙන අර ගත්ත සතිය, ගත්ත සමාධිය එක දිගට පවත්වාගෙන යාම සඳහා මේ ලැබිච්ච ලාභ අවස්ථාවේදී මේ සමත ලාභේ නැත්නම් අපිට ගන්නවා. සති ලාභය මේ සමාධි ලාභය ලැබිච්ච වෙලාවේදී හිත ඔලොමල කරන්නේ නැතුව ධර්ම ගෞරවේ ධානය එහෙම යනවා කියන එක භාවනාවේදී අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට මේක පොතක ලියලා දීලා කරන්න බෑ යෝගාවචරයක් කරලා කරලා කරලා කුරුද්දෙන්ම තේරුම් අරගන්න ඕනේ විනිශ්චයක් නැතුව මේ ධර්මයේ ආධ්‍යාත්මිකව යන්න බෑ අපිට මෙතෙන් දෙන්නත් විනිශ්චයක් ඕනේ ඒ විනිශ්චය ඇවිල්ලිවලා සතිය සමාධිය දෙක භාවනා වැඩේ බාරගත්තට පස්සේ එනිසා සතිය සමාධිය දෙක Java කැවුනට පස්සේ වේග ගත්තට පස්සේ හිමීට Taman අර විනිශ්චය කිරීමේ ඇඟිලි ගැහිීමේ මම මාගේ කියා ගැනීමේ නැත්තම් පැහිය වෙන්න හදන ගතිය එමෙහිට අයින් කරගන්න දැන් බැරි වුණොත් ඒ තමන්ගේ හදිස්සිය ධ්‍යාන භාවනා මාර්ගඵල ලබන්න තියෙන ආසාවම විනිශ්චය ස්වරූපයෙන් එළියට අවිල්ලවලා අරක බාධා කරනවා. මෙන්න මේ හා සමාන දෙයක් එදිනදා ජීවිතේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20 30 අතර කාලෙදී දැන් අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට 10 ඉඳලා වගේ ගණන් ගන්න පුළුවන් 10 30 විතර අතර කාලයේදී ඒ කෙනා අධ්‍යාපනය අතින් ක්‍රීඩා තරඟ අතින් පරිපාලනය අතින් දක්ෂ වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාට එන්නේ එන්නේ විනිශ්චය කිරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා පවුල ඇතුළත පන්ති ඇතුළත ඒ ඉන්න පරිසරය ඇතුළත ඒ විනිශ්චය කිරීමේ ශක්තිය මාන්නයෙන් යුක්තව මාදයෙන් යුක්තව <clears throat> යොදන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තාම සාමාන්‍ය මනුෂ ජීවිතයෙන් බලනකොට තාම ඉච්ඡර මෝරච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ යොදන විනිශ්චයන් බොහෝ විට අපිට කැපෙනවා. එයා බොහොම අකමැති වෙන වැඩි කීක අහලා හිතලා බලලා කටයුතු කරන්න හිතෙනවා දැන් මට මේ මේ පැති වලින් දක්ෂ නිසා මට මේක කළ හැකි මොකල යුතුයි කියලා. නමුත් සර්වචනාංශයේගේ දර්ශනයේ දැක්වීම අතුව අනුව අවුරුදු 100ක් නම් අපේ පරමාර්ශ අපිට ඥාන දශකයට පත් වෙනවා කියන්නේ අවුරුදු 40. අවුරුදු 40 පෙන්නලා පස්සේ තමයි ඒ මනුස්සයා මානසිකව පෞරුෂත්වයක් ලබන්නේ. එතකම අපි කරන්නේ තොරතුරු එකතු කරන එක. නමුත් අපි ගත්තොත් අපේ ජීවිතයේ වැදගත් තීරණාත්මක තීන්දුව ගොඩක් ගන්න වෙන්නේ අරගෙන තියෙන්නේ 40 වෙන්නේ ඉස්සර වෙනවා. ඉතින් අන්තිමට බලනකොට ඒ ගත්ත වැරදි තීන්දුව නිසා මුළු ජීවිතේම තරේ. කසාද නිසා කී දෙනෙක් දැවෙනවා. අර හත වෙනකන් හිටියොත් කසාද වන්දින මොකද වෙන්නේ? ඒ නිසා ඒ පුරව පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇමරිකාවේදී කියපු කතාවක් ඒ ස්වාමීන් පොතේ පිටපතේ දාලා තිබුණා. ඒ ස්වාමීන් ගිහිල්ලා මේ වගේ සභාවකට කතා කරලා තියෙනවා. සභාවේ ඉඳලා තියෙන්නේ බටහිර ආසියාකර ආසියාතික මානසිකත්වයට හැකියාව නෙවෙයි කර්මයක් හෝ කර්මඵලයක් අදහන්නේ නැති තමන් කරන දෙයමයි මේ තමන්ට වෙන්නේ කියන එක පිළිගන්නේ නැති පිරිසක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරීම පුංචි කාරණා ඉතා පිරිසට විස්තර කරනවා. විස්තර කරලා ඒ කවදාකවත් ගහපා දෙන්නේ නැහැ. හරියට මා තර්ක මානසික අහු විදිහට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා කියලා කියනවා අපි මේ ගමන සඳහා මම කෙනෙකුටවත් කියන්නේ කර්මේ සාකච්ඡාවල යදාන්න කියලා. මම කියනවා ඇදහුවොත් මෙන්න මේ ටික කරනවා. හැදෙවි නැත්තම් මෙන්න මේ ටික කරනවා කියලා ඒ කියාපතාලෙත් මේ මිනිසුන්ට සාධුසාර කෙරේ ඇති ගෞරවය නිසා ආන අපි මේ මේ මේ වැඩසටහනාවේ බාරගෙන කරමු. කර්මසා කම්පලෙ එකක් තියෙනවා කියන බාරගෙන කරමු කියලා විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා භාවනාව කියලා කියන්නේ තිසාල කුසලයක්. ඒක ගොඩක් අපමණට පිනිචිකිරීමට හුඟක් සුදුසුකම් දෙනවා. ඒ නිසා උඹ භාවනා කරුවොත් තමන්ට ගන්න තීන්දුවක් කරලා හරියනවා. ඒකල කියලා තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා යමෙකුට තීන්දුව කරන්න ජීවිතයේ තලතුණකම එන්න ඥාන දශකයට යනකොට ඉන්ද්‍රිය පරිපාලනය අවශ්‍යයි. ඉන්ද්‍රයන් වල මේ ජීවිතයේ පිළ කරලා ඇතිවෙච්ච අත්දැකීම් ටික අවශ්‍යයි කියලා. ඉතින් ඒකට පස්සේ බණෙන් පස්සේ සාකච්ඡාවක් කරනකොට ඒක සුද්දෙක් නැගිටලා කිවලු මට ස්වාමීන් වහන්සේ කියන දේ හරියට වැටහුණා නම් මම හිතනවා මේ ආත්මෙමත් මම දැක ගන්න බැරි වෙයි කියලා මට ලබන ආත්මෙත් මිනිස් එක්කෙන් ලැබේවා කියලා පතන එක වැරද්දක් නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඒක මේ අපේ ක්‍රමයේ හැටියට ප්‍රශ්නයක් නෑ කියන්නේ. මට තව පොඩ්ඩක් කියන්නකොට මට කෙලිම ඉපදෙනකොටම අවුරුදු 40 උපදෙට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතනවා ඒකවල මොකද ඇමරිකාවේ අවුරුදු 40 වෙනකොට වැඩේ වෙලා ඉවරයි. 40 වෙනකොට කුඩු ගහනවා කුඩු ගහලා ඉවරයි. දුරා දුරා චාර්ජ් කරන එක. ඒවට කෙල්ල ඉවරයි 40 වෙනකොට වැඩේ ඉවරයි. ඒ නිසා ඒ විනිශ්චය ප්‍රමා කිරීම 40ට ඉස්සලා වෙන්නේ නෝන්දල්කමක් විදියට. ඒක බය අඩුකමක් විදියට. නමුත් විනිශ්චයක් කරන්න සම්මත හැටියට මම කියන්නේ. ඒ මෝරණ ගතට එනකොට අපේ ජීවිත විනිශ්චය වෙලා. ඊට පස්සේ පශ්චාත්තාප විතරයි ඉතිරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තොරතුරු, ඒ හැකියාව, ඒ ශක්්‍යතාව පරීක්ෂණය අපේ ශාසනයේ උපේක්ෂාව වශයෙන් ශාන්තිය වශයෙන් කලතුනාගත වශයෙන් පෙන්වුවාට 40 වෙනකන් අපිට පේනවේ ලොක්කෝ මේ වැඩ පමා කරනවා මිච්ඡර ඉක්මනට විනිශ්චය කරන්න පොන් දේවල් විනිශ්චය කරන්නේ නැහැ කියලා ඒ පොඩි කට්ටිය වැඩි හිටියන්ට වෛර කරනවා ඉතින් ඒක නිසා එක ජීවිතයක් කියලා කියන්නේ ඒ මිනිස්සුෝ 30 වෙනකොට 40 වෙනකොට පුදුම වේගයකින් පැනලා විනිශ්චය කරන කාලයක් මොකද හුඟක් වෙලාවට ඒ අත්තන්ට ලාභ විදියට යොබ්බන මදේ තියෙනවා. අත ගහලා යමක් කලකට ගහකට හරි හැප්පෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වයසට යනකොට ඒක ටික ටික අඩු වෙනවනේ. ඒ වගේම ධනමදයක් තියෙන උඟක් වෙලාවට ඒ කරගෙන යන වැඩේදී තමන් යමක් කමක් කරගන්න අතිමිත යමක් තියෙනවනම් කාටවත් අහින් දෙන්නේ නැහැ. ඒ වගේම ආෝග්‍ය මදේ තියෙනවා සෞඛ්‍යයි. ඔගේ කුල මදේ ඉන්න පුළුවන්, බහුසුත මදේ ඉන්න පුළුවන්. මේ මද එන්න එන්න එන්න එන්න පුද්ගලයා ඉක්මනට විනිශ්චය කරන්න පෙළඹෙනවා. ඒ විනිශ්චය කිරීම නිසා එයා බොහෝ විට අර ඔලොමල තීන්දු වැරදි විනිශ්චය වලට යන්න ගිහිල්ලා අන්තිමට ඒ දේ ගහපා දෙන්න ඒ දේ මේ ඔප්පු කරලා පෙන්නන්න පුදුමාකාර සත්‍නක් කරනවා. ඒ නිසා අන්නර වේලාවක විනිශ්චය සඳහා අවස්ථාවක වේලාවක ඒක චිත්තක්ෂණයක් අනින්ද පෙර හිතා ගන්නවා වගේ ඉවසන ශක්තියක් කෙනෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට ඒ චිත්තක්ෂණේ දිනන යුද්ධිනන ලද යුද්ධයක් හා සමානයි කියලා කියනවා. දිනන ලද යුද්ධයක් හා සමානයි මේ වගේ කවිමුටියේ තක්කමුක්කේ කුරස් කටපත් අතදා ගන්න බැරි වෙලාවය ගන්න තීන්දුව වලට වැඩිය හොඳයි ඒක නොගෙන සිද්ධියට මුහුණ දීලා කර්ම කාරණා වැටෙනකන් ඉන්න ගතිය. ඉතින් මේ වගේ දෙයක් අපිට අමාරුයි ගැන්වීමක් මාර්ගයෙන් හෝ ශික්ෂණයක් මාර්ගයෙන් කරගන්න. නමුත් මේ භාවනා කරනකොට ඒක කරලා දෙන්නේ කොහොමද? අපි භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ වෙනවා වෙන්න පුළුවන්, අන්ධකාරයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. අපිට බුදු පිළිමයක් පේනවා වෙන්න පුළුවන්, දේවදත්ත පේනවා වෙන්න පුළුවන්. රත්තරන් පේනවා වෙන්න පුළුවන්, අසුචි ටිකක් පේනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකට විනිශ්චය කරන්න. ඒ මොනම දෙයක් හරි විනිශ්චය කෙරුවොත් වෙන්නේ මොකද්ද? ඒ විනිශ්චය සාධාරණීකරණය කරන්න අපි පුදුමාකාර අවුලකට අහුවෙලා අරමුණෙන් හිත පැත්තකට ගිහිලා සතිය හිත නැතුව අර අතරමඟදී හම්බෙච්ච ඒ දේ අනුව අපි දියසුලියකට අහුවෙලා ඒ නිසා ඒවා දැක්කට නොදැක්කාසේ ඉන්නන යම් යම් සමහර කට්ටියට ජීව භාෂාවල් ඇහෙනවා ස්ත්‍රෝත්ත මන්ත්‍ර ඇහෙනවා নানা ප්‍රදේවල් ඇහෙනාට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේක මට හම් වෙච්ච භාවනාම් වෙච්ච විශේෂ ලාභයක් එතන සමාධි තාම අමිහිරි ශබ්ද අමිහිරි දේවල් තේරෙන පටන් ගන්නවා සමහරට අමිහිරි ගඳ සමහරට මිහිරි සුවඳ දිවට සමහරලාට නොබිනා රසවල් හොඳ දේවල් වල කයට පහසුවල් ගොඩාක් හම් වෙච්චාම මේක නැවත නැවතත් එනතෙක් මේක නැවත නැවතත් මේක ලාභයක් වෙන්න පුළුවන් පාඩුවක් වෙන්න පුළුවන් නැවත නැවත තලතුණකමෙන් යුක්ත මුණ දුන්නොත් ඒ මනුස්සයා යහතීන්දුවකට නැත්නම් යෝනිසුමනසි කාට වැඩ එන්නකොටම හදිසි වුණොත් කදාකවත් ගුරුරෙක්වත් අමාරුයි ඒකේ නාටේ තලතුණකම ඇති කරගන්න ඒ නිසා භාවනාවේදී මේ අපන්නක ප්‍රතිපදාව නැත්නම් මේ අවිරුද්ධ ප්‍රතිපදාව යෝගාවචරය දැනගෙන හිටියේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් අර එනින හැම එකක් නිසාම හිතට දුක් කරදර ගන්න. ඇයි මට මේක පෙළෙන්නේ? ඇයි මට මේක ඇහුනේ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඒ භාවනාව දිගට යnderලා මේවා තව තවත් එනකොට ලැබෙන අත්දැකීම හරහා ධර්මාරක්ෂාවෙන් මේක යයි. මම මේ හදිසිය තීන්දුව කරන්න ගත්තොත් මගේ මේ භාග දැනුමකින් කරන විනිශ්චයක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ විනිශ්චයට කලබල වෙන්නේ නැතුව අත්දැකීම නැවත නැවත කරන්න යන්න නම් ඒ යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ භාවනාව හරියන නිසාම භාවනාවේ සත්‍ය සමාධිය වැඩෙන නිසාම භාවනා ඇතුළත ධම්මොත්ච්චය කියන එකක් ඒ ධම්මොත්ච්චය අර තමයි ප්‍රාර්ථනා කරපු හැම හැකියාවක්ම ලැබුණා වාගේ මවාපෑමක් කරනවා. ඒ මවාපෑම කරන වෙලාවේදී යෝගාවචරය හරි හරි දැන් නම් මගේ වැඩේ හරි කියලා ඒ ලැබිච්ච දේවල් මහා ලොකුට ගණන් අරගෙන අර සතිය කඩාගත්තොත් අරමුණ පාවා දුන්නොත් ටික කාලයක් අරගෙන ආපු Java නිසා ඒකේ ඉන්නා වගේ පේනවා ඊට පස්සේ ඕර කියලා ඇල්ලද්දා වගේ ඉනිමගකින් ඇදගෙන වැටෙනවා වගේ අයිති උන සති සමාධියක් නැති වෙනවා ලැබිච්ච ඒ භාවනාවේ ලැබිච්ච ගුණක් නැති වෙලා ඒ යෝගාවචරය බුදුහාමුදුරන්ට බණින්ද ඉඳතියි ධර්මයට උනත් බණින්ද ඉඳ තියෙනවා ගුරුවරයෙක්වත් බණින්ද ඉඳ තියෙනවා තමන් කරපු භාවනා ගැන පශ්චාත්තාප වෙන්න ඉඳ තියෙනවා ඒක නිසා භාවනා මාර්ගය යනකොට වේවා එදිනදා ජීවිතයේදී වේවා අපි කරගෙන යන වැඩවලදී ලාභ සත්කාර සම්මාන දිලෝක ලැබෙන වෙලාවේදී ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි කතා කරන්නේ ඒවා පිළිබඳව හදිසි නිකම රෝල්ට යන්න එපා හදිසි තීන්දුවට යන්න එපා එතකොට මේ මදයට අමාදයට හේතු වෙන කර්ම සිද්ධ වෙනවා මේ ලාභය කියන එක මත්තන වගේම ඇබ්බැහිය මේ ලාභ ලැබෙනවා කියන එක කුඩු ගහන වගේම ඇබ්බැහිය ඒ කුඩු ගහනකොට ඒ මොලේ ඇති වෙන ඩොපමයින් කියන එන්සයිම් එක නිසා ඒ පොඩ්ඩලට සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා තමයි හිතාගත්ත මනෝ ලෝකේ ගොඩාක් කලා ඉන්න පුළුවන් කියන්නේ. ඒ වගේම බෑතිකති කරන බල රිසර්ච් වලින් කරලා තියෙනවා මේ හුඟක් සල්ලි දැනටමත් තියෙන මිනිස්සයෝ මන්ට ඇති වෙන සල්ලි තියෙද්දි පුතුමාකාර විදියට නැවත නැවත සල්ලි හෙවීමේ අසීමිත ආශාවකින් දුවන. කොහෙන්ද මෙහෙවීම කියලා බලනකොට විශාල ධනලාභයක් එනකොට අර කුඩු ගහනකොට වගේම අර ඩොපමයින් එන්සයිම් එක මොළයට එනවා. ඒකෝට යාරිනවා මට ඕන දක් මේ ලෝකේ කරපෑ. මම තමයි ලොක්කා කියලා ඒ ලැබෙන ආස්වාදේ නිසාම ඒ සල්ලි හැදීම ඒව නැත්තම් ත්‍ත්‍ය බැහැ දිගට දිගට යනවා. නිසා ලාභ ලැබීම දක්ෂයාට හොඳයි. අපේ ළංගෙවල වල කියන කතාවක් තියෙනවා නිකන් කටුසය කරේ අත්තරම් බැඳා වගේ කියලා. දැන් නැති මිනිසෙකුට ඒ සල්ලි හම්බුනාට පස්සේ ඒක නිසා මේ මිනිස්සු නාස්ති වෙනවා. ඒ දවස්වල මම දන්නවා අපි පුංචි කාලේ ඔය ජාතිකලෝත්තරයි මණ්ඩලේ රුපියල් ලක්ෂයක් ඇදෙන තෑගි තිබුණා. මම බැලුවා අපේ පැත්තේ ඇදිච්ච මිනිස්සු හොම්බෙන් ගියේ. ලක්ෂය ඇදුනට පස්සේ ජය කෙහෙලි ළඟමින් නටන්න පටන් අර ගන්නවා. සල්ලි පාවිච්චි කවදා දන්නේ නැහැ. ඒක නිසා අන්තිමට තිබුණටත් වැඩිය පහත් තත්යකටපත් වෙනවා. ඒක නිසා ඒක ඇත්තටම කියනවනම් නරකක් නෙවෙයි. අර මහන්සිලා හම්බ කරන සල්ලියක් නෙවෙයි නේද හම්බ වෙන්නේ. ඒක පාට හම්බ වෙච්ච ගමන් යාට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා අර සුද්දෙක් නිකන් උපමා කතාවක් කියලා තියෙනවා. දැන් අපි ඔය ඉන්න නිසානවනේ කැලේ තියෙනවා හරියට ඔය බට ගස් ඒක අඩුවෙමින් යනවා. ඉතින් ඒ වගේ කැලයක් අයින් ඉන්න මිනිස්සේ අර බටපොත් වලින් හදාගත්ත පැලක් අතේ ඉඳගෙන බටපොත් වලින් වට්ටි පෙට්ටි වියන්න පුරුදු වෙලා කියලා කියනවා. ඉතින් මේ මිනිසයා ඒ දවසට ගිහලා බටරක් කපානවා, පහුවෙන්ද ටික වේලා පතුරු ගාලා මඩ පතුරු ටික හදා ගන්නවා, පහුවෙන්දා මට වෙටි ටිකක් හදා ගන්නවා විකුණගෙන ඇවිල්ලා බොහොම ජයට යාගේ මට්ටමට ජීවත් වෙනවා. ඒ නිසා නම් බලන්න එන වගේ සූත්‍රයක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. අනෝඩ දෙකලා තියෙනවා මේ මනුස්සයාටි බොහොම ගැමට ජීවත් වෙන ගැමි තාලෙට ඒක ජීවත් වෙනවා. ඉහිලා කතා කරලා බලනකොට ඇහුවලු ඔබ ආතකට කොච්චරක් හම්බ කරනවද කොච්චරක් ඉතුරු කරනවද ඉතුරු කිරීමේ කතාව මොකොත් නැහැ මම මේ කියලා දවසවල පට්ටියක් කපන්න වේලා පසු ගහලා ගසන් යනවායි කියලා ඉතින් අර රුද්දාදී ගුණ සන්තෝෂිත ඌට ඌ ඩොලර් 100 නෝට් එකක් දීලා කියලා ඒ පහුවෙන්න උදේ නැගිටලා පස්සේ මම ඇහිතවල දැන් මේක ඉනි ගහන කියලා කැලේ නැති වුණොත් ඌ බැලේ කියලා කියලා ලොක් කරලා යන්න දෙකුත් නැහැ ඒ නිසා උදේ වරුවම මේ කල්පනා කරලා දැන් කඩේට කියලා මාරු කරොත් මිනිස්සු හිතනවා මං හොරෙක් කියලා හිමන්සයක් ඩොලර් 100ක් වෙන්න අම්බේ. එහෙන ගාණක් නේ. දවසම කල්පනා කරේ හිටියලු බට කපන්න යන්න බැරිලා. පහුවෙන්ද අර තිබුණු පතු ටිකෙන් ගහගෙන යනකොට මීහට මේ පේනවලු අර මේ මේ සල්ලි ටික තියාගෙන ගිහිල්ලත් බෑගේ මෙහි තියලත් දවස් හතරක් විතර යනකම් රෑ හින්ද නැති. එක බට පෙට්ටියක්ක තියලත් නැති. ඊට පස්සේ මම දැනගත්තලු මේක මේ පිළිකාවක් වගේ කම්මයි කිසිම අරතුණ සන්තෝෂෙ මොකුත් නැහැ කියලා පයින් පිටිපස්සේ ගිහිල්ලා සුද්දට දීලා රුපියලට රුපියල් ඩොලර් සීනෝට්ටු දීලා වැඳලා කිව්වලු කර්මා කළ මේක පාරගන්න. මොකද මට අර තිබුණ ක්‍රමේ ලේසි. ඒක නැතුව මේ මිනිස්සයා ඒකෙන් කෙරුවා නම් වෙන්නේ අර මාංශගත තිබුණ සම්පූර්ණ අර තිබුණ ස්වභාවික ජීවිතේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක නිසා මේ දාන සත්කාර හම්බ වෙච්ච හම්බ වෙච්ච වෙලාවෙ නම් අපේ තෝ අම්මේ දෙන දීව ගෙට දාගෙන දෙනවා කියන්නේ. අන්තෝෂයක් ඇති වුණාට මොකද මේක හරියට දරා කියා ගන්න බැරි වුණොත් අපේ තියෙන නාටකම දේ තමයි අපි යන විනිශ්චයකට පෙළඹෙනවා එහෙම නැත්නම් අපි ඉක්මන් වෙනවා මේ යම් යම් දේවල් විනිශ්චය කරන්න ඒ විනිශ්චයන් කවදාකවත් දෙපැත්ත සාධාරණේ බලලා කරන විනිශ්චය නෙවෙයි ඊට පස්සේ ගන්න හැම විනිශ්චයක්ම අපි සාධාරණ කිරීම සඳහා මේ එක් කරන වැඩපිළිවෙලට කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. වැරදි තීන්දුවක් ගත්ත ගමන් ඔතෙන් තමයි යන්නේ. හැමදාමත් වැරදි තීන්දුව ගන්නවා වැරදි තීන්දුව වර්ණේ වැරදි තීන්දුව සාධාරණ කිරීම සඳහා පුදුමාකාර විදිහට ඒ සඳහා කරන ප්‍රයත්න. ওই ශාසනයේ ශාසනයේ සිද්ධ වෙච්ච කතාවක් කියන එක ඒක කියනකොට ඕගොල්ලෝ මයිත් එක තරහ වෙන්න තියෙනවා මේ වගේ මේ කාරණාවල තියෙන භයානකම ආනකමලතරියේ තියෙන අසභ්‍ය ගතිකුත් තියෙනවා. ගමේ බන්දලේ ආනු කෙනෙක් උපාසකම්මත් එක්ක පොඩි පල්ලු බාධානකමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් රැට රැට යනවා. ඊළ දවසක් හදිසියේ සිවුර ගලවලා දාලා එනකොට උපාසකම්මගේ සහාරියක් අඳගෙන ඉලිට වෙනවා. පාන්දර. දැකලා නැහැ ආම්දුරණත් අහුවෙලා නැහැ. කිහිල්ලිවර වෙලා දැන් මේක ඇඳගෙන අරුණාගෙන කලින් පාන්දර මළුවතු ආනකොට ප්‍රධාන දායක ආදිත්‍ය කෝච්චි අල්ලන්න යනව දැකලා ඇවලු හාමුදුරනේ මොකද ඔය නිල් පාට සූරක් කරන්නේ හාමුදුර වඩ විතර බලනකොට නිල් පාට සිගුරක් නිල් පාට කාර්යයක් කරගෙන ඉන්නවා ඊට පස්සේ ඇවලු වාතක මාත්‍ය දන්නේ නැතුව නිල් පටක තාසන කියන ජාතකේ දන්නවා අනේ නෑනේ කිව්වා හිතගෙන සලෝක 500ක් කිව්වලු. ඔහා සමච්ච දන්නේ නැත්නම් දැනගන්නේ කියලා අර තමන් කරපු වැරද්ද ඒක චිර වටිනාකම් වෙන්නේ නැට ගාථා 500ක් හිතගෙන ඉඳලා අල්ලගෙන කියන්න පටන් අරගත්තලු මොන්න තරම් මදයක් තියෙනවද කියලා බලන්න අර තමන්ගේ වැරද්ද යටිපහුව කරගෙන මේ වැරද්ද නෑ කියලා පෙන්වන්නට ඒක අජෝසන කරන එක දැඩිසේ අල්ලගෙන කරෝ කතා නිසා ඒ සාසනය වල කියන්නේ නිහිලපතක දර්ශනය. කරන වැරදි වල කිසිසේත්ම Taman බලන්නෙත් නැහැ පසුවෙන් බලන්නෙත් නැහැ වැරද්ද කරලා හෙදෙනවා කෙරුවට පස්සේ ඒක සාධාරණ කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවලට ඔය මානසික විද්‍යාව කියන්නේ රීසනින් කියලා එකක් තියෙනවා Taman කරන්න ඕන දේ කරනවා කරලා කවුරු හරි අහුවට පස්සේ දෙන නිදහසට කාරණාව කද්දාකත් පදනමක් නැහැ කවදාකත් පදනමක් නැහැ අද ඇමරිකානු දේශපාලනේ අන්නතර තමයි තියෙන්නේ. ඒ මිනිස්යන්ට කරන්න ඕන ඕන ජඩකමක් කරනවා. කරලා ඉවර වෙලා වත්පත්කාරයේ කියලා ප්‍රශ්න කරනකොට මේ මිනිස්සු දෙන උත්තර දිහා බලනකොට කිසියම් සදාචාරාත්මක වගකීමක් නැහැ වෙන කෙනෙක් එයාට ඒ දෙය කෙරුවොත් තන්නිකර අපරාධයක් විදිහට දඬුවම් කරන දේ Taman මට බලය තියෙන නිසා මට ලාභය තියෙන නිසා මට සත්කාරය තියෙන නිසා කරන එක මේ මෑත කාලේ ඉතාමත්ම දක්ෂව පේන කරනවා ඒ නිසා යෝගාවචරයට මේ සඳහා තියෙන ගැලවුම් මාර්ගය තමයි හැමදාම නවකෙක් විදිහට කල්පනා කරන්නේ. කවදාකවත් හිතන්න නරකයි කියනවා මට භාවනා කරපුවම හරියනවා, මට සතිය තියෙනවා, මට සමාධිය තියෙනවා, මට පළවෙනි ධ්‍යානය තියෙනවා, මට අර ඥානය තියෙනවා. ඒ සෑම දෙයකින්ම වෙන්නේ Taman ඒ ලැබිච්ච දේ සමහරට ලැබිලත් නැතුව තද බලමාන්නයකට මම දෙකට අරගෙන ඇති කරගන්න ඊට පස්සේ කරන කියන කතාවලින් විශාල කර්ම රාශියක් රැස්වෙන්න පටන් ගන්නවා. රැස්වෙලා ඉවර කවදා හරි ඒක එළි වුණත් විශාල අපහසුකටපත් වෙනවා. එළි නොවුණත් ඒ යෝගාවචරය දිගටම ඒක ඔප්පු කර දැක්වීම සඳහා විශාල රංගනයක් කරනවා. එනිසා යෝග ජීවිතයේදී මේක සඳහා මේ මේ වගේ වැරද්දක් වුණාට පස්සේ වැරද්දම කා ගැනීමකට කරන මේ ෂටගති, මේ මායාවී ගති, මේ වංචනික ගති සියල්ලම අන්තිමට යෝගාවචරය මේක මම කරා මගේ කරා මගේ ආත්මේ කරා කියලා පුදුම පශ්චාත්තාපයකට පත් වෙනවා. ඒ නිසා අපිට විනිශ්චය සම්බන්ධව යෝග ජීවිතයේදී දුමාකාර පරිස්සම් වෙන්න ඕනේ කවුරු හරි ඇවිල්ලා අපිට විනිශ්චය කරන්න ඉල්ලුවත් Taman නැවත සලකා බලන්න ඕනේ මට මොකද සුදුසුකම මම විනිශ්චය කරන්න එක ඉක්මනට අනෝ මමයි සුදුසු කරන්න එන්න මයි ළඟට කියලා විනිශ්චය කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ Taman පුළුවන් තරම් බලන්න විනිශ්චය හරහා සංස්කාර රැස් වෙනවා. ඒ සංස්කාර රැස් නොවීමට නම් විනිශ්චය කරන්න ඉස්සර වෙලා තමන්ම තේරුම් ගන්න ඕනේ මං වගේ මේ පටිච්ච සම්පදායක් තේරුම් ගන්න හදන මධ්‍යම ප්‍රතිපදාවක යන්න හදන කෙනෙක් මේ විනිශ්චය කරන්න ගියාට පස්සේ තමන් තමන්ගේ මානසිකත්වයට කොච්චර බලපෑමක් වෙනවද? ඒ නිසා පටිහිර ලෝකය මේක ගැන ඉගෙන ගන්නකොට කියන්නේ තමයි හැමදාම බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න තමයි ආධුනිකෙක් බව හිතා ගන්න. දැන් මේ පටන් ගත්ත කෙනෙක් මට කිසිම දෙයක් විශ්ේ කිරීමේ ශක්තියක් නැහැ කියේ. ඒකට පෙන්නකොට පෙන්නනවා මේ බයිබලයේ තියෙනවලු කතාවක් ඒ සහෝදර සහෝදරිය දෙන්නෙකුට දීමෝපිය බුදුලේ බාර දීලා යනවා බෙදන්න නැතුව පස්සේ අයියා ඔක්කොම බාර ගන්නවා. එතකොට මල්ලි බොහොම දුප්පත් තත්ත්වයටපත් වෙලා බෙලහීන තත්ත්වයටපත් වෙලා පරායී තත්ත්වලා ඉන්නකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ මල්ලි ගිහිල්ලා ස්වාමී දරුවනේ මේක මට විනිශ්චය කරලා දෙන්න අපේ අයියා ඔක්කොම බුදලා අල්ලගෙන ඉන්නවා ඒක නිසා මට මේක පිළිබඳව විනිශ්චය දෙන්න කියලා. එතකොට ඒ යේසුස් වහන්සේවලු උඹ මම කවදද උඹලගේ නඩුවහන්ට නඩුකාරයෙක් වුණේ. මට මේ මට නීතිඥ දරසලක් නැහැ. ඔය නීතිඥ තනතුර දෙන්නේ මං ලබු උඹට ඕනේ තීන්දුව ගන්න. එහෙම නැතු මගේ ආදරයටවත් සාධාරණයක් නෙවෙයි. ඒ නිසා අපකරා කවුරු හරි ඇවිල්ලා මේ අනුරූපාපකොඩම් පුදනකොට ආද සත්කාර දෙනකොට සම්මාන දෙනකොට දැනගන්න ඕනේ යට තියෙන වෙන මොකද්ද අදහසක්. ඒ අදහස දන්නේ නැතුව ලාභ සත්කාර ගත්ත ගමන් වෙන්නේ මොකද්ද අපි ඇත්තටම ලාභ සත්කාරයක් නෙමෙයි අපි නිකන් දඬුවමක් ගත්තා වෙනවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතාවක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් විතර කැලේ හිටියේ. එතකොට අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා 20 දී උපසම්පදා වෙලා අවුරුදු 70 80 වෙනකොට වස්සලින්ම 50ක් වෙලා නිකාය බලනකොට වැදගත්ම වයසකම ස්වාමීන් වහන්සේලා. චාන්සල කවදාකවත් නිකාය වැඩවලට යන්නේ නැහැ. පින් වෙලාමයි. අමු නිකාය ස්වාමීන් වහන්සේලා දාන්නවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන. ඊට පස්සේ ඒගොල්ලෝ සභා සම්මත කළ තියෙනවා නීතියක්. සභාව සම්මත කරගෙන ඒකත් ඡන්දයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට උපාධ්‍යාය තනතුරක් දෙන්න සම්මාන උපාධ්‍යාය දානවා. ඒ පස්සේ ලොකු සංසල ලියමක් කියලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ඊකායල වහන්සේ මේ තරම් සිල්වන්තයි ගුණවන්තයි භාවනාව ගන්නනවා පෞසුතයි. ඒ නිසා අපි මේ මේ හැරේ පාර්ශ්වික සභාවේදී ඔබතුමාට ඔබ වහන්සේට උපාධ්‍යාය තනතුරක් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයක තියෙන චාන්සලර් තනතුර වගේ. ඒක සම්මාන තනතුර. ඒ දෙන්නේ විශාල යමක් කියපුවාම කියට හේතු කරලා දෙන්න පුළුවන් තරම් හොඳ කීර්ති නාමයක් තියෙන කෙනෙකුට. මේක අපිගෙන් ආදර අපේ අපි වෙනින් කවුරුන් බාර ගන්නවා. ලොකු සාංශයට මේක හම්බ වෙච්ච ලාවේ හොඳට කල්පනා කරාලු. අහන්න කෙනෙක් කිසිම කෙනෙක් නැහැ උපදේශයක් ගන්න. ඊට පස්සේ ලියුමක් ලිව්වලු. මේ තරම් බරපතල අපරාධයක් වැරද්ද දඬුවමක් ගන්න මං කරපු අපරාධය මොකක්ද? අම්මි කලේටල පැත්තල ඉන්න මිනිස්සේ. ඒ ඕකට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මම දේශපාලන රැස්වීම වලට යනවා. අර කස්සම් කරවන්න යනවා. ඒ වගත් මෙදීම මේ වගත් එසේම කියලා උන්න අසම් කරනවා. ඒ නිසා කියලා තියෙනවා මම කවදාකවත් මේ තරම් සභා කෞරවයකින් අරගෙන විනිශ්චයක් ප්‍රතික්ෂේප කරන තරම් අදම වෙන්නේ නැහැ. ඔබතුමන්ලගේ සභා කෞරව වෙනුවෙන් මම මේක බාර ගන්නවා. හැබැයි එකක්. මම කිසිම උත්සවයකට එන්නේ නැහැ. ඔබතුමාලා එකට කැමති නම් මාවපත් කරන්න නැත්නම් එකයි. ඉතින් ඊට පස්සේ අර කොල්ලන දැන් මොනවක් කරගන්න බෑ. මොන විදියකට උත්සවයකට කතා කරන්න බෑ. ලොකු දහස නොදිත් බෑ. ඊපස්සේ දීලා තිබ්බේ. ඉතින් මම වස්ථානය කරන වෙලාවේ මට ආවා නිකායේ ඔය මොනවද නම් පට්ටක් ගහලා දීක පරල ඇල්ලොක් කරලා ඉවනවනේ. ඉතින් මම ඇන්දාවේ ගියාම ලියුම් කියවනවා. ඒ ලියුම ගන්නකොට ආවෝ කරන්න එපා. ඕක දාන්න එපා මේ පෙට්ටියේ. මම කිව්වා කඩන්නෙත් නෑ නෑ මම කවදාවත් ඒ ලියුම් කරන්නේ ඒකට වෙනම පෙට්ටියක් තියෙනවා ඒ පෙට්ටියේ ලියුම් කඩන්න නැති පෙට්ටිය තියෙනවා මොකද්ද කියලා ওই සීල් එක තියෙන පෙට්ටිය කඩන්න ওই සීල් එකේ ඉන්නේ උපාධ්‍යායන් වහන්සේ කියලා කියනවා මම තුඟක් විතරව මම දන්නේ නැහැ මාර කී වෙලා ඉඳලා කී ගමන් ওই සාසනේ ඌවත් දන්නේ ඊට පස්සේ තුවයි නිකාය උපාධ්‍යාය කන්තුරු ගන්න අල්ලස් දෙනවා ඊට පස්සේ මම දැක්කා මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනවා මට උපාධ්‍යාය කන්තුරු දුන්නේ නැත්නම් සිය දිනස ගන්න ඒ තරමටම ආරක අර විනිශ්චය කිරීමේ හැකියාව බාර ගත්තා නම් පුදුමාකාර කර්ම රාශියක් රස කරගන්න. ඒ නිසා ඒව ලැබෙන වෙලාවෙදීම ඕනේ අපි ඒක තීන්දුව කරගන්න නමුත් කල්පනා කරගෙන ඉඳ අපි ළඟ තියෙන මේ තෘෂ්ණාව නිසා අපි ළඟ තියෙන මේ කැපිපෙනීමේ ආසාව නිසා අපි ළඟ පිළිමේ අනුන්ට දඬුවම් කිරීමේ ආසාව නිසා එවැනි ලාභයක් ලැබිච්ච වෙලාවෙදී අපිට ලැබෙන මේ පාලන ශක්තිය ධර්ම ගෞරවේ නාමයෙන් එහෙම නැත්නම් ලාභ සත්කාරවල කියන භයානකම නාමයෙන් ඉවසන්න පොඩ්ඩක් ඉවසලා බලන්න මේකට තියෙන මොනවාගේ ගුරුවද්ද කියලා බලන්න කොච්චරක්නම් අපිට භාවනාවෙන් පිට සාමාන්‍ය බුද්ධිය ඕන වෙනවා. ඒකට ලෝකෙ කිසිම තැනක ඩිප්ලෝමා පාඨමාලා උපාධි PhD මොකුත් නැහැ. තියෙන හරියක් තියෙන තියෙන ලාභේ කඩා වඩා ගන්න. ඒක නිසා මේක කියලා දෙන්න ගියත් ඒක නිකන් අර කෙනෙකුගේ ඉදිරි ගමනට කරන බාධාවක් ඒක නිසා ඔය අපේ ශාසනයේ පරණ සිද්ධි සඳහන් කරලා තියෙනවා. ඒ දුර්ගම රජුරණ පස්සේ රාජකම් බාරගත්තේ තිස කුමාරයා එයාට ශ්‍රද්ධාවන්ත වැඩිකම නිසා ශ්‍රද්ධා තිස කියන නම දීපා. ඒ කාලේ තිබිලා තිනවා ඒ කාලේ ඇත්තටම අනුරාධපුරයේ ස්වර්ණමය යුගයේ පැවිදි වෙච්ච කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැරිලු මුන්නාංශي ආර්යනාංශ නමක් නෙවෙයි කියලා. ඒ තරමට හැම කෙනාම තමන්ට අවශ්‍ය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගෙන ඉඳලා කියනවා. ඒ වගේම ගමක් ගමක් ගානේ සංඛ්‍යා වංශලා වදිනකොට ඉන්නපාත කරනකන් ඉඳ අම්මලන් වගේ ආසන ශාලා හදලා තියෙනවා. උදේ පින්නපාතට ගිහිල්ලා මේ කැඳ පින්නපාත ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඇවිල්ලා ආසන ශාලාවේ ඉන්නවා. දවල් පින්නපාත යනකන් ඊටිගේ භාවනා කරනවා. ඉතින් සමහරට මේ ආසන ශාලාවල ගෝවියෝ කොවිතං කරලා විවේක ගන්නත් ගන්නවා. මොකද සංඝයා වහන්සේ දවල් කිහිල් හිල් කැඳ ටික වළඳලා දවල් දාන එක ඇතන භාවනා කළා ඊට පස්සේ පිළිවත් යනවා ගමට ඊට පස්සේ දාන ටික වළඳලා වෙලිවලා පාත්‍ර හොදන්න තමයි අරන් ඉන්නේ. ඉතින් අර ඉන්න ටිකේදී අරකෙදී භාවනා කරනකොට මේ අසවල් පාත්‍ර ශාලාවේ ඉඳගෙන ආම්දුරනමක් පහත් වෙලා නැහැ කියන තරම් එකම ආසන ශාලාවකත් එකම ගමකවත් නැහැ. ඒ හැම හැම ආසනශාලාවම කවුරු හරි ආමුරු කෙනෙක් ඒ බණ භාවනා කරලා රහත්ලා දෙනවා. ඒ තරම් දිනු කාලයේ මේ රජුගේ පුරුද්දක් තිබිලා තියෙනවා ඒ ඒ වගේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා ඉන්නකොට රජුරෝ එතෙන්ට පෙරහැරෙන් යනවා රාජ්‍ය අනුග්‍රහය පිණිස. ඒක ලියලා රජුරෝ මේ ඒ ඒ වැදගත් ආනුරුත් එක පිළිසඳව කතා කරනවා. එතකොට ඒක ඒ රාජ්‍යරෝ මේ වෙනකොට උත්තර තත්ත්වයකටපත් වෙච්ච බවට රාජ්‍යරෝ කරන සංඥාව එක තමයි. ඊට පස්සේ මිනිස්සු ඒකට සලකනවා. ඒ මේ රාජ්‍යරෝ නැත්නම් පන්සල රාජකීය පන්සලක් වෙනවා. මේ රාජ්‍යරෝ මේ මේ හාමුදුරෝ රාජකීය පඬිත මන්ත්‍රමකට යනවා කියන්නේ. ඉතින් දවසක් ඔය දැන්න තියෙන දුටුගමන විශ්‍රාම ශාලාවක ආවා තිබිලා තියෙනවා විශාල මේ මහා තේර කුටියක්. ඒකේ ඉන්න හාමුදුරුවෝ ඉන්න පන්සල දිහාට ආමතුරු රජුරෝ එනවා එහුනලු බෙර ගහගෙන. රජුරෝ පෙරහැරෙන් එනවා. දැන් මේ ආමතුරු දැනගත්නවා මේ ඉන්නේ මාව බලන්න තමයි ඇවිල්ලා දැන් මික්මට හරි මිනිස්සු දැනගත්තොත් මේක ඉඳ හම් වෙන්නේ නැහැ ඊට පස්සේ ඉතින් යන් දෙන්න පටන් ගන්නවා සම්මාන දෙන්න පටන් ගන්නවා ඒ නිසා ආමතුරු කිරුවේ සිවුර ගලවලා දාලා අඳනේ පිටින් පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා මිදුල වැල්ල පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු කල්පනා කරගෙන හිටියලු රජු වෙනකම් බැලුවොත් මේ අර ආමතුරු මේ ආසන්නවංශ කියලා මේ සම්මාන දෙන්න කියන්නේ කොහෙද මේ ඇතුළේ සිවුරක්වත් නැතුව බිල් වැල්ල අපබැලන උඩ බල බල ඉන්නවා කියලා පෙරහරවන් කියන්නේ. ඒ කන්සලේ පොඩි ආම්තුරෝ දැන් බොහෝම ආසාවෙන් ඉන්නවලු අපේ ලොකු ආම්තුරෝ දැන් රාජකීය පඬිත වෙනවා අපේ පන්සල දැන් රාජකීය පන්සලක් වෙනවා කියලා බලහින්ව අන්න පෙරහැර හරවගෙන යනවා. ඉහිල්ල වාගේ මේ ලොකු ආම්තුරෝ කරන වැඩ දැක්කට පස්සේ මොතරම කේන්ද්‍ර ගිහිලා දෙනවා ගිහිලා කියනවා මොකන් ස්වාමීන් වහන්සේ මේ කරපු වැඩේ දැන් ඔබ වහන්සේ කිරේ සද්ධායෙන් ආපු රජුරෝ සම්පූර්ණයෙන් කලකිරුණානේ මේ වැඩේ කියලා. හැබැයිද නම මන් දන්නේ නැහැ මේක වගක් කියලා සම්පූර්ණ මේක වහලා දාලා ඉඳලා තියෙනවා. සසරහම් මේ රූපාන්ත හරි වයසයි. පොඩි හාමුදුර කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අඳපුවත් ඊට පස්සේ මේක අපිට පින්න පාතේකවත් ලැබෙන්න රජුරන් ගනුග්‍රහය තියෙන්න බෑ. අනී ඒක මට මතක නැතුණානේ හැබැයිද නම කියලා හාමුදුරෝ දවසේ ඉඳකින් අපවත් වුණා. අපවත් වෙලා ඉවර වෙලා පොඩි ආන්දරන්ට කිව්වලු බය වෙන්න එපා පොඩනවා. ඔය ආන්දර රජු එයි මේ අන්තල් දැන පස්සේ එයි කියලා. අනිදා දෙකේ ආන්දර අපවත් වුණා. අපවත් වෙලා ඉවරලා චිතකේ හදලා මිනිපෙට්ටිය දේහ උස්සන් ගන්නකොට උස්සන් බැට. කීප දිනක කියලා උස්සන් ගන්න බැට. අච්චර කතාව කියලා තියෙනවා රජුරවන්ට. මේ මෙහෙම වැරක් වෙලා තිනවා මේක උස්සන්න බෑ කියලා. පස්සේ රජුරෝ මේක බලන්න ඇවිල්ලා රජුරෝ අත තිනකොට මිනිවිත් ඉස්සනවා. ඊට පස්සේ ඔක්කොම දැනගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ එතකොටත් රහත් වෙලා ඉඳලා තියෙන අදිෂ්ඨානයක් කරලා තියෙනවා. මගේ මිනිවිත්ට රජුරෝ අත ගන්නකම් උසන්න බෑ කියලා. හැබැයි එතකොට රජු රාමඳුරෝ පිරුණා පාන. ඒ ඒ කරන්නේ අර තමන්ගේ ගුණ හෙලි වෙයි කියලා ගුණ වසා ගැනීමේ ප්‍රයත්නයක්. ඒකට සම්‍යක් ප්‍රයෝග කියලා කියනවා. ඒ නිසා මේ ථේරවාද ශාසනයේ හරියට තියෙන වගේ තමන් ගුණ වඩ아가න ඒ ගුණ ආකාරي පෙනේ කියලා ගුණ වසංගාගෙන ජීවත් වීම සඳහා කරන নানা ආකාර ප්‍රයෝග. ඒව නැති වුණොත් වෙන්නේ තමන් කරා අසීමිතව ලාභ සත්කාර එන්න පටන් ගත්තාම ඒ ලාභ සත්කාර අහරහා විනිශ්චය කරන්න අවස්ථාවල් එනවා. එනගෙන හැම විනිශ්චයකින්ම තමන් අපායට මිසක් ඒක මම නැවතත් අවධාරණය කරනවා අපේ මේ ජීවිතේ ගත්ත සෑම විනිශ්චයක්ම පාප කරයි. උදේ දෙනෙක් මම දන්නවා මේකට මෛත්‍රික තරහ වෙනවයි කියලා. හැම විනිශ්චයක්ම පාප කරයි. මේක ඉස්සල්ලාම ගන්න මේ අපි කියන්නේ විල් එක කියලා නැත්නම් අපේ ස්වච්ඡන්දය කියලා අපේ චේතනාව කියලා සියල්ලම පාපතර බව ඉස්ලාම ඇත්තටම ওই ශෝකනාව ආත ශෝකනාව තමයි ඉස්ලාම ජර්මනීදී කිව්වේ. කියන්නේ ඉස්සර වෙලා බටහිර ශාස්ත්‍රයේ බටහිර මානසික විද්‍යාව හැටියට ඇක්වයිනාස් කියන සාන්තුවරයා කියලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දයක් කියලා තියෙනවා විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා සියල්ල දෙවියන් වහන්සේ සතු නැහැ කියලා. හැබැයි එයා කතෝලික ආගම පිළිගත්ත සාන්තුවරයෙක්. ඉතින් කතෝලික සභාවටම බර ඉසිකක්මක් වුණා. දෙවියන් වහන්සේ ඔක්කොම කරන්නේ ඉතින් මෙයා මේ කියනවා නෑ මිනිස්සුන්ට විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා. මිනිස්සුන්ට ස්වච්ඡන්දතාවයක් තියෙනවා. මිනිස්සුන්ට මේදී මට කරන්න ඕන කියලා කිරීමේ යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා කියන්නේ. ඒකල කියව මම මේ කියන්නේ මෙන්න මේ ලාභෙට. මොකද්ද? ඒ බව මිනිස්සුන්ට තමන්ගේ දේ චරිතේ අනාගතේ විනිශ්චය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මනුස්සයා දැනුවත් කරොත් ඥාණය දුන්නොත් අධ්‍යාපන දුන්නොත් මිනිස්සු හොඳ පැත්තට යයි. ඊට පස්සේ කතෝලික සභාවට ඔක්කොම බිෂොප්ලා මේ තේරුම් මෙතුමා උගන්වන්න හදාන්නේ මේ මිනිස්සුෙකුට මිනිස්සයාට පාන ශක්තිය දීලා අධ්‍යාපන දුන්නොත් මිනිස්සු හොඳ පැත්තට යනවායි කියලා අධ්‍යාපනයේ ඇති කිරීමේ ලයිසන් එකයි මිනිස්සුන්ට ස්වච්ඡන්දතාවය තියනවා කියන එකයි දෙක එකවර තමයි කතෝලික සභාව පාස් කරේ. එදා ඉඳලා බටහිර ඉගැන්වීමට අනුව ඒ අක්වණ්‍යස්තුම තමයි අධ්‍යාපනයේ පියා. ඒක තමයි අධ්‍යාපනයේ ඉඳගත්තේ. ඉතින් ඒ වෙනකොට ඔය ජෝපනවගේ කාලේ එනකොට ස්වච්ඡන්දේ පිළිගන්න තිබුණා. ජෝපනව කිව්වා හැම ස්වච්ඡන්දින් ගත්ත හැම තීන්දුවක්ම පාප කරයි, නාස්තිකයි, අපායටයි. ඊට පස්සේ මුළු බටහිරම මේ මිනිස්සයා නාස්තිකවාදී, මේ තරහා මේ මිනිස්සයා උච්ඡේදවාදී කියලා බටහිර තිබුණු මානසික විද්‍යාවට සෑහෙන අකුල් පාරක් කරනවා. ඉතින් අපිට ඒක පිළිගා ගන්න අමාරුයි. අපි හිතලා මතලා කරන සෑම දෙයක්ම නරකට පිට වෙනවා, නරකක් සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නාස්තික වෙනවා, ඒක උච්ඡේද වෙනවා. නමුත් සාසනික වශයෙන් බලනකොට අපි හිතන දෙයට අපි කියන්නේ චේතනා කියලා. හිතකට කරන දේවල්ද නැහැ. අපි කියන සචේතනික අචේතනික කියලා දෙකක් අපි හඳුනන්නේ භාෂාවේ. හිතලා කරන දේවල් සහ වේ කරන දේවල්. ඒක තමයි පర్యాయ වචන කියතයි සවිඥානක අවිඥානක. අසම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියලා මේ අපි භාෂාවේ තියෙනවනේ සකර්මක කර්මක කියලා passive voice and active voice කියලා දෙකක්. ඒ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන අපි හිතාමතා කරන සහ ඉබේ සිද්ධ වෙන කියලා. මේ ਸਰවඥන් වහන්සේගේ ප්‍රකාශන වල තියෙන මේ හිතාමතා කරන දේවල් තමයි සංස්කාර කියලා කියන්නේ. චේතනාපූර්වක. සබ්බේ සංඛාරා දුක්ඛා කියන කෝක ලහලා තියෙනවනේ. සියලු සංස්කාරය දුක් නිසායි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍ය වෙනසයි. ඒ නිසා අපි හිතාමතා කරන කිසිම දෙයක් නිවනට යොමු වෙන්නේ නැහැ. නිවනට යොමු වෙන්නේ නිවනට නෙවෙයි යොමු වෙන්නේ හිතාමතා කරන හැම දෙයක්ම අපායට යොමු කරන්නේ, කෙලෙසට යොමු කරන්නේ, සංසාරට යොමු කරන්නේ. ඒකවල ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් අපි මේ මේ වගේ භාවනා වැඩසටහනකට එන්න ගත්ත විනිශ්චය ඒ චේතනාවත් අපායටද මේකත් එහෙනම් සංසාරයටද කියලා. ඇත්තට මෙතෙන් දෙන ගත් එක අපි gedara ඉන්න ගත්ත තීන්දුවට වඩා හොඳ තීන්දුවනේ. මේ රජද ඉන්නේ අපි දන්නේ අපි කොච්චර කාය කර්ම වැරදිනවද වචී කර්ම වරදිනවද අරස වේද කියලා. ඒ නිසා අපි මේ යම් මිනිස්ට්‍රියකින් යම් මෙහෙමකින් යම් ශික්ෂණයකින් මෙතෙන් ආවට පස්සේ අපි හිතමු මේ ඒ ආපු වෙටින් මේකටත් වඩා හොඳ අවස්ථාවකට යන්න අපිට ප්‍රස්තාවක් හම්බ වෙච්ච වෙලාවේදී අපි වඩා හොඳ තැනට යනකොට ඒ වඩා හොඳ දේ තියෙන්නේ මේටත් වඩා ඉබේ කරන දෙයක්. හිතාමතා කරන දේ ඉඳලා ඉබේ කරන දෙයට යෑමක් තමයි විපස්සනා හැමදාම සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පටන් ගන්නකොට ආනාපානය මෙහෙවල විතක් යොදවලා තොරතුරු හොයා බලමින් කෙරුවට ආනාපානය සියුම් වෙන්න වෙන්න වෙන්න එහෙම මෙහෙවන්න දෙයක් ප්‍රයෝග කරන දෙයක් මුකුත් නැහැ සිද්ධ වෙන ආනාපානට වෙන්න ඇරලා අපේ චේතන අයින් කරන්න වෙනවනේ ආනේ අයින් කිරීම දන්නේ නැතුව ඒ වෙලාවෙත් එතෙන්ද චේතනා යොදන්න ගත්තොත් චේතනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා Taman ඒ වෙලාවේ කාය කර්ම නොකරුවත් කාය දුස්චර්ච නොකරුවත්, වචී දුස්චර්ච නොකරුවත්, ඒ එහෙම නැත්නම් ඇහ කන ජීවනාශය කාය සම්බන්ධයෙන් යම් පාප කර්මයක් යම් ඉන්ද්‍රියපත් විඥානයක් ඇතුළේ නැතත් යංචපක යංච චේතේති යංචපකප්පේති යංච අනුසේති ආරම්මන මිදං මේතං හෝති විඥානස පතිත්තා තමන් අර හිතලා මතලා කරන දේවල් කය හොල්ලන්නේ නැතුව සතුම් මරන්නේ නැතුව රකම් කරන්නේ නැතුව මේ කය අරසකෝ බොරු කියලා අනිස්වචන පරසවචන නැතුව වචනේ අරසකෝ. අරසකල්ලලා ගන්න හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන මට්ටමට ගියාට පස්සේ ඒ විඥාණයට පිටින්ද අචිතිත විඥාණයට පදනමක් නැති වෙනවා. ඒ පදනම නැති වෙනකොට විඥාණයේ ඇතිවෙන්නා වූ ඒ කලකොල ගතිය නිසා විඥානයේ ඇතිවෙනා වූ නూరుණු පුරුදු ගතිය නිසා විඥානයේ පුදුමාකාර විදිහට චේතනා මාර්ගයෙන් ප්‍රකල්පනා මාර්ගයෙන් පදනමක් හිතෙන් හදාගන්නවා. ඉතින් හදා ගන්නවා එහෙම නැත්නම් අනුසය කෙලස් පදනම් කරගෙන විඥාන ගමන යනවා. ඒ නිසා යෝගාවචරයට අර විවේක ස්ථානයකට උදකලා ස්ථානට ගියාට පස්සේ කවදාකවත් කරන්න හිතා ගන්න බැරි තරම් හොඳ ලස්සන අදහස් පෙර මග පහද පෑදීම් එහෙම නැත්නම් කියනවා නම් පිරිසිදු සංකල්පන රාශි වශයෙන් ඉඳ පටන් ගන්නවා. අන්නේ එන එකක් හරි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්තොත් ඒක මත පදනම් කරන විඥානයේ දිග ගමනක් අපි අරගෙන යනවා. අන්නේ වෙලාදී චේතන ඇති නොකරනද අන්නේ වෙලාදී ප්‍රකල්පනා නොකරනද අන්නේ වෙලාදී ඇති වෙන මේ අනුසය කෙලස් බාහිර නොගන්න නම් යෝගාචර දැනගන්න හිතෙන්ට එනකන් නම් චේතන ඕන තමයි. නමුත් එතනින් එහාට තවදුරටත් චේතන ඇති නොකරන සංස්කාර ඇති නොකරන ප්‍රකල්පන ඇති නොකරන යෝගාචරය එතෙන්ට යනකම් ඉන්න කරන අතාරිනවයි කියන එක අහම්බයක්. ඉතලාමතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙරුණොත් හොඳයි. නොකෙරුණොත් ඒ තමයි චේතනාම අර විඥාණයට ආහාර සපේනවා. මේකෙදී මම දෙන නිදර්ශනය තමයි ඍටිපණින ක්‍රීඩකයා පින්නේ ඉහළ කෙළවර යනකම් ඊට හයියෙන් බදාගෙන රිට ගැම්ම දීලා උඩට ගියාට පින්ම ජයග්‍රහය වෙන්න රිට විශ් කරන්න එපායි ඊට විසි කෙරුව නැත්නම් සිත අල්ලගෙන එහා පැත්තට ගන්නොත් ජයග්‍රහණය වෙන්නේ නැහැ. අර මෙච්චර උදව් කරපු රිට අන්තිම කෙලවරදී විසි කරනවා කියන එක ඒ ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේ තමයි අපි ඉතින්ට යනකම් යම් චේතනා යම් විතක්කයක් තියෙනවා යම් මානසිකාරයක් තියෙනවා යම් චේතනාවක් තියෙනවා ඔක්කොම හැලිලා ඔක්කොම හැලිලා භාවනාවේදී හම්බ වෙන විවේකය ඉදිරියට ගෙනියන වෙලාවේදී යෝගාචරයට තේරෙන්නේ මට තිබුණ විනිශ්චය ශක්තිය නැති වුණා. ඒක යෝගාචරයට තියෙන බයක් වගේ. ඒක යෝගාචරයට තියෙන අසත්වීමක් වගේ. ඒක යෝගාචරයට තියෙන අනාථ වුණා වගේ. ඒ අනාථය කෙලෙසයක්. මාර බල වේගයක්. ඒ නිසා යෝගාචරයේදී බුදුන් සරණ, ධර්මයේ සරණ, සංඝ සරණ, සීලයේ සරණ පිහිට කරගෙන මම මේ මේ වගේ තැන් වලදී මම අලුතෙන් ආයේ සංස්කාර ඇති කරගන්නේ ඇති වුණා සංස්කාරයක මම කියාගන්නේ මගේ කියාගන්නේ කියලා ඉතින් යන්න රමේ විනිශ්චය කිරීමේ තියෙන ආදීනව විනිශ්චය කිරීමේ තියෙන නපුර තේරුම් අරගෙන ඉඩක් ලැබිච්ච පළවෙනි වෙලාවේදී සාමාන්‍ය නම් පළවෙනි වෙලාවේ වෙන්නේ නැහැ. ගොඩක් ලාට වරද්ද ගන්නවා. ඉදිරියට යන්න යන්න කියලා ඒ විනිශ්චය කිරීමේ ශක්තිය නතර කිරීමේ උප්පරීම අවස්ථාව තමයි සංඛාර උපේක්ඛා කියලා කියන්නේ. සියලු සංස්කාරයන් විසින් උපේක්ෂා වෙනවා. ඒක අටුවාචාර්ය වංශලා බව පිළිගන්නට රහත් හිතක් වගේ. මොන සතුරක් ආවත් මොන කනගාටුවක් ආවත් මොන ජයග්‍රහණයක් ආවත් මොන පරාජයක් ආවත් මොන ඉසුරක් ලැබුණත් මොන අයසක් ලැබුණත් මොන දුකක් ලැබුණත් මොන සැපක් ලැබුණත් තවසීම සංස්කාර බව දැනගෙන ඒ විශේෂප වේවා දුක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා නිශ්චය කරන්න එපා. මට ජය වේවා පරාජය නොවේවා කියලා සංස්කාර කරන්න යන්න එපා. මට යසස වේවා ආයස නොවේවා මේ මොන දෙයක් කරන්න ගියත් වෙන්නේ කරන විනිශ්චය හරහා සංකාරූපික ඥානයට වෙන පාඩුව ඇහැට දූවිලි වැටෙනවා මොන දෙයක් එමත් පාඩුව ඒ නිසා යෝගාචර ඉහළට යන්න යන්න යන්න යන්න අයෝග ප්‍රතිපස්සම්බනේ කියන එක සිද්ධ වෙනවා ප්‍රයෝග කිරීලා අතහැරලා ධර්ම නියාමත ධර්ම ත්‍ිතියට පටිච්චසමුප්පාදයට ඉදප්පච්චේතාවයට ධර්මතාවයට ඉඩ දෙනවා කියන එක යෝගාවචරයට අයිති දෙයක් නෙවෙයි ඒක ධර්මයේ තියෙන ඕපනයික ගතිය. ඒක ධර්මයේ කමනේ සුන්දරම කලාවක්. අනේ වෙලාවේදී ඕපනයික ගතියට ඉඳ තියලා මේ යන්න ගත්තොත් ඒ මනුස්සයාට يعني යෝගාවචරයට බුදුහාමුදුරු මොන ගැළවිල්ලකින්ද එදා තනියම භාවනා කරලා ගැළවිලා තියෙන කියලා තියෙනවා. ඕ වැඩවලදී ඉඳගෙන අනික් සේරම අල්ලගන්න විනිශ්චය කරන දඟලන ලෝකයේ උන්වහන්සේත් බලවත් විනිශ්චයක් ගත්ත හතර පෙර නිමිති දකින්නකොට මට ජාතිය වේවා මව වේවා වංශේ වේවා රට වේවා අත්මදලි ඔක්කොම බලලා ගන්න තියෙන හොඳම ටික ගත්තා ඊළම වංශේ ඊළම ජාතිය අරගෙන ඒ කන ඉව ලැබෙන්න ලැබෙන්න වෙන්නේ විනිශ්චය ශක්තිය වැඩි වෙන එක රජ වෙනවයි කියලා කියන්නේ මේ මොනවාද අපායට යන්න හයිවේ එකට යන්න ඕන රජකම දවස් තුනකට කරන්න කියලා. කෙලින්ම මොකොත් නැහැ සිග්නල් මොනවක් නැහැ කෙලින්ම ගිය ගමන් බයින්න පුළුවන් කන්දෙන් බල්ලට ආවේ මොනවාද අපායට. ඒ තරම් යුවරජකම හම්බෙච්ච දවසේ තමයි පැනලා ගියන්නේ. ඒ කිහිල්ල වෙලා වුණා ආචාර්යයට බොහොමඩ මුලදී ධර්මයේ ඉන්න පටන් ගන්නවා. ඒ ධර්ම නියාමයේ ඉදප්පච්චේතාවේ පටිච්චසමුප්පාදයේ ධම්මත්‍ත්‍චි එන්න හදනකොට ඒ ධර්ම ගුරුවරෙක් පේසේ සලකලා තමන් මේකට ඇඟිලි ගහන ගතිය, තමන් මේක සකස් කරන්න හදන ගතිය, සංස්කාර කරන ගතිය, ආලවට්ටම් කරන ගතිය, ඉතාම බැගෑවත් වෙනවා. ඉතාම යටහත් පාත් සම්පූර්ණයෙන් අයින් කරලා ධර්ම නියාමයට යන්න දීපු දවසේ කරන මිනිස්සුත් නැහැ. නමුත් කෙරුවාවක් ඉතුරු වෙනවා. මට මේක ගැන කල්පනා කරනකොට රෝමෝත් ගමනේ වෙන්නේ නැතුව නෙවෙයි. නමුත් මට රෝමෝත් ගමනේ ගොඩක් වෙන්නේ. මෙච්චර විනිශ්චය කරන්න කැමැති මේ තකතිරු මිනිස්සුන්ට බුදු ආශ්‍රම මේක කොහොම කියලා දුන්නද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුගමන විනිශ්චය කරන දේශපාලන කෑදරකමින් ඉන්න මිනිස්සයන්ට මේක කොහොම sannivedanaya කරාද කියලා. හොඳ වෙලාවට ඒ වෙනකොට අර පස්සක මහණුන් ගිහිදී අතහැරලා ගිහිල්ලා ඒ ලෑස්තිලා හිටියා. අවාසනාවට බුදුහාමුදුරෝ නැත්නම් සිතාත් තාක්ෂ බුදු වෙච්ච බව පිළිගන්න තිබුණේ නැහැ. හරි රණ්ඩුවක් කරලා තමයි හේතු ගන්න සිද්ධ වුණේ නැහැ. මම මින් ඉදිරියට කිසිම විනිශ්චයක් කරන්න මේක ධර්මයක් මතුවලා තියෙන කියලා ඒ කියනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවාන් වෙච්ච බව ප්‍රකාශ කෙරුවේ යම් කිංච සමුදය ධම්මා සබ්බත්තං නිරෝධ ධම්ම. හට ගන්නා සුළු ධර්මයක් වෙනවා නම් ඔබ විනිශ්චය කරත් නැතත් ඒක නැති වෙනවා. ගොවිනිසේ කරා කියලා හටගත්ත දේ හට ගැනීම නතර වෙන්නේ නැහැ. නැති නොවි හිටින්නෙත් නැහැ. මෙන්න මේ ටික වෙනකන් අපි හිතනවා අපිත් කෙරුවෝ කියලා. අපිටත් යමක් කරන්න පුළුවන් කියලා මහත් අර කවුද අර අක්වයිනත්තුමාක කෙරුවක් කෙරුවාවක් නම් තියෙනවා ඒ කරන හැම එකකින්ම තණ්හාවයි වැඩෙන්නේ, මාන්නයයි වැඩෙන්නේ, සක්කාය දිට්ඨිය වැඩෙන්නේ. ධර්මයේ එනකන් ඉන්න ධර්මයේ එනකන් අපි මේ සංහාවත් පාවිච්චි කරන්න ඕනේ මාන්නයත් පාවිච්චි කරන්න ඕනේ දිට්ඨියත් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා කරලා යම් දවසක සත්‍ය සමාධිය අවිල්ලවලා ඒක ගිප්පෙන්නන්න පටන් ගන්න ඕන පුතේ මට දැන් පුළුවන් ගෙනියන්න කියලා ආන්නේ ඒ වෙලාවේදී එමීට අයිති කරක් පදින්න පුරුදු වෙන එකනට බැලන්ස් කරන්න පුළුවන් වෙනකොට එමීට අතහතරලා යට යන්නත් පාරක් දෙකක් අල්ල කඩා ගන්න ඉති කරන්න දෙයක් නැහැ. එහෙම නැතුව දිගටම අල්ලා හිටියොත් බයිසිකල් එක බැලන්ස් එක ගන්න බෑ. ආනි වගේ වෙලාවට මේක අතහැරීම තමයි දානේ අන්තිම උත්කෘෂ්ඨම දාන. මේ ඇක්සිස් මස්ලි දාන දෙනවා, දස දාන වස්තු දාන දෙනවා, নানা ප්‍රකාර කරලා අන්තිම බුදුරජාණන් සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්ඛවේ පරහතබ්බෝ භගේව අධම්මෝ. මහණිඹරට මේ ධර්මයක් අතාරින්න වෙනවා, අධර්මය ගැන කුමන කතාවද? ඉතින් අපි හිතන්නේ දෙන මේක කතා කරන බණහනකොට මේ ටික සීරම අල්ලගන්නනේ. අනේ මට මේක තේරුනේ නෑ මට මේක රෙකෝඩ් කරගන්න බැරිුණා කියලා මේ දේරම අල්ලගන්න හදා. මොකද ඒ මාර්ගයෙන් හරි කවන්න තණ්හා. ඒ මාර්ගයෙන් හරි කවන්න මානෙ. ඒ කාරණේ හරි කවන්න දිච්චි වඩන්න හදා. නමුත් මේ ධර්මයට කරන ගෞරවය එකතු කිරීමෙන් නෙවෙයි ක්‍රියාත්මක කරනකොට ඒ ධර්මයත් අතහැරලා ධර්මතාවය කියන එකක් එනවා. මේ ඉදපච්චේතාවයට අටිසම්පාදයේ සර්වචනාංශී ධම්මට්ටිති ධම්ම නියාමතා ධම්මතා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදෝ කියලා ඒ ධර්ම නියාමයට ගිය දවසේ ඒ සංසිද්ධිය කියන්නේ පතුලේ උඩට පිවිලා තිබුණ නෙළුම් පොට්ටුව ඉර වැටෙනකොට පිපෙන්නාසි. ඉර වැටෙන්නේ නැතුව නෙළුම් පොට්ටුවට පිපෙන්න බෑ. ඉර වැටුණත් පොට්ටුව තියෙන වතුර යක් නම් පිපෙන්නේ නැහැ. මේ දෙකේ සංහිඳියාව එකතුව సౌందర్యාත්මක සිද්ධියක් මිසක් මලට හැකියාවක් නැහැ ඉරණක් ගන්න. මල පුප්පන්න. එතන ඉරට හැකියාවක් නැහැ මල ලෑස්ති නැත්නම් පුප්පන්න. මේ දෙක එකතු වෙනකම් බලහින්න එක තමයි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පිපෙන මලක් වාගේ සංසිද්ධිය సౌందర్యයටපත් වෙනකොට විනිශ්චය කියන එක අපින් අයින් වෙලා තියෙනවා. විනිශ්චයක් තියෙන තාකල් කක්ක. විනිශ්චයක් තියෙන තාකල් හතරස්. මිනිස්සු තියෙන තාක්කල් ඔලවයි. මිනිස්සු තියෙන තාක්කල් ප්‍රයෝග. මිනිස්සු තියෙන තාක්කල් මානසික ආසාව. මිනිස්සු තියෙන තාක්කල් මානසික පීඩනය. විනිශ්චයක් නැති වෙලාවේදී කරන්න ඕන නැති වෙලාවේ විනිශ්චයක් කරන එක තමයි උලමුලයි කියන්නේ. තකතිරුයි කියන්නේ. මෝඩයයි කියන්නේ. බුදුජානක අපිට දෙනවා පටන් ගන්නකොට ඔබ සාමාන්‍ය මිනිසෙක් විදිහට විනිශ්චයෙන් ගිහිල්ලා මෙන්න මේ ටික කරගෙන යනකොට වෙලාවක ඒ සද්ධාදී ඉන්දිය ධර්ම වැඩේ ඒ ඉන්දිය ධර්ම බල ධර්ම වලටපත් වෙනවා රසෙව්වා මුජ්ජංග වෙලා වැඩි කරන වෙලාවේදී මේවා මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ධර්මයට පූර්ණ අවස්ථාවක් ලැබෙනවා පිපෙන. ඒ වෙලාවේදී කරන හැම ඇඟිලි ගැසීමක්ම ඒ ධර්ම ගමනට බාධායි. ඒක නිසා ඒ වෙලාවේදී අපේ දෙන උපරිම දක්ෂකම තමයි ඒකට කිසිම ඇඟිලි ගැහිමක් නොකර සම්පූර්ණ අවදී සම්පූර්ණ එළඹිලා මේක ධර්මියාමතාවය. මේක පරිචරෝපාය. මේක ඊතප්පච්චේදාය. මේක ධර්මතාවය. අනේ බුදුමුත් මෙහෙම දැක්කේ මේකනේ. අනේ මමත් මෙහෙමනේ දකින්නේ නමුත් මේක මම කියාගන්න නැතුව මගේ කියාගන්න තුකට ඉරපායන්ට මල් පිපිනා වගේ වෙන්න දුන්නොත් ඒ පුද්ගලයාට තියෙනවා විනිශ්චය කරා කවදාකවත් සන්තුෂ්ටි භාවය ලැබෙන්නේ එහෙම නැත්නම් සම්පත්‍ති තත්ත්වය හම්බ වෙන්නේ. විනිශ්චය කියලා කියන්නේ අමුව බෑරගෙන දුම් ගහලා කන කතාවක්. අවිනිශ්චිතයි කියලා කියන්නේ ගහේ ඉදිච්ච බඩු. ගහේ ඉදිච්ච ගයි දුම් ගහලා කන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අද තියෙන පළතුරක් කාලා බලන්න. අද තියෙන එළවලක් කාලා බලන්න. අද තියෙන හරක් මස් ටිකක් කාලා බලන්න. කිරි ටිකක් කාලා බලන්න. සේරම අමෝරාවෙන් මිරිකලා ගත්ත දේවල්. මොකද වෙලා තියෙන්නේ? අකාලේ මැරෙනවා. අවුරුදු 7-8 වෙනකොට කෙල්ලෝ වැඩි වියපත් වෙනවා. ඇඟ හැම තැනම নানা ආකාර ලෙඩ. මොකද මේ ස්වභාව ධර්මයේ මේ දේවල් මෝරණකම් ඉන්න බෑ. ක්ෂණික ඉන්දියාප්ප තියෙනවා, ක්ෂණික පොල් කිරි තියෙනවා, ක්ෂණික 8 18 මාති පොස් තියෙනවා, අඩු මාතේ මේ මේ ෆී જાති තියෙනවා ඔක්කොම අඩු කරුවට පස්සේ මොකද්ද මනුස්සයා ඉක්මනට මෙරි මෙරි උපදිනවා. ඊට වඩා කිටි චක්‍රවලට යනවා. පරණ අපි අක්කම්මලා මුත්තලම කාලේ ඒ තිබුණ ක්‍රමෙත් එක්ක බලනකොට මේ නව සංකල්ප නිසා අපි කොච්චර පසර ගිහිල්ලා තියෙනවද කියලා හිතනවා අඩු ගන්න මේ දෙයක් වෙනකන් ඉවසන්න බැරි ගැටලු. ඒ නිසා ගුරුමේ ඒ භාවනා කරන කෙනා ඉවසන්නා නිවන් දකි. ප්‍රතිඵල හෝ අපේක්ෂා කරනවා නම් විනිශ්චය කරන්න හදනවා නම් අනු විනිශ්චය කරන හැම වෙලාවෙම තමයි විනිශ්චයට ලක් වෙනවා. එහෙනම් මේ අවිනිශ්චිතව නැත්නම් අපි ඒකට කියන්නේ අනායාසයෙන් සිදුවෙන වැඩවලට ඇඟිලි ගහන්න යෑම නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අචේතනිකෝ කරන ගොඩාක් වැඩ නිසා හරියට පශ්චාත්තාප වෙනවා මේක මම යතින් උනාට දන්නේ කෙරුවද දන්නේ කියන එක නිසා සතියින් ඉන්න කෙනාට පුදුමාකාර අතවාසියක් ලැබෙනවා කවුරු මොන જાතියෙන් චෝදන කරත් Taman දන්නා මේක මම කරේ නෑ මේක චේතනාකින් නෙවෙලා තියෙන මනසට රිදුනා නම් ඒ මනසට චෝදනා කරත් සාධාරණව මගේ හිත සැලෙන්නේ නැහැ මොකද මම දන්නවා මම විනිශ්චය කළා නැහැ මගේ චේතනාවක් නැහැ ඒ නිසා ඒ ගමන ඒ ඉදිරියට යන මේ අපන්නක ප්‍රතිපදා ඉදිරියට යන්න යන්න යන්න යන්න තියෙන මේ අවුරුදු 2600ක් මේ වගේ ධර්මතාවයක් අවතින්ද මෙවැනි තරංකාදී ලෝකික මේ තරම් මේ විනිශ්චයට දඟන්න කෑදර දේශපාලනඥයක් තියෙන ලෝකෙක ඉන්න මේ ආචාර්ය වහන්සලා තිරුන් වහන්සලා මුන්න තරම් බඩතුලේ සංගවාගෙන වාගේ දියටින් ගින්දර ගෙනියනවා වගේ මේ අයිරියානික ධර්ම කියලා තියෙනවා ඒ හරහා මොකද ඔප්පු වෙන්නේ යම් කිසි කෙනෙක් පරිච්ඡේදයට අනුව ඉදපච්චේතාවයට අනුව අදාළ හේතු නිසා ආදාර ඵලය සිදුවෙනවා කියන ඒ ධර්මයට යා වෙන්න වෙන්න වෙන්න ඒ මනසට පුදුමාකාර ධර්ම ආරක්ෂාවක් කවුරු හරි විනිශ්චය කරලා මේක දුඟහලා කන්න පටන් ගත්තොත් ඒකට කියන්නේ අමුඹ කනවා කියන. අන්තනේ අද ලෝකේ දැන් වර්තමානයේ අපි ඉන්න තත්ත්වෙ විතර මේ අමුඹ කන જાතියක් මානව ඉතිහාසෙ තිබිලා කිසිම දෙයක් ඒ දේ වෙනකන් ඉන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එවැනි සමාජයක උනත් ඉඳගෙන මේ පරිසම්පදේ තේරුම් ගන්න නොකර්මානුරූප වෙයි, ධර්මානුරූප වෙයි. ඒක නිසා මේ ආගෙන දේවල් වලට ඇඟිලි ගහලා පවුකරව ගන්නේ නැතුව ඉවසීමෙන් සතියෙන් ශාන්තියෙන් උපේක්ෂාවෙන් මේ කටයුතු කරන්න නම් මේ සංසාර පිළිබඳ තැහෙන බයක් ඇති ඒ වගේම දැනගන්න ඕනේ මේක දැනගන්න මනුෂ්‍යරිතරය ගොඩේන්න පුළුවන් වෙන ප්‍රඥාවන්තයෙකු විතරයි ගොඩේන්න පුළුවන් වෙන්නේ දන් දීලා මේකෙන් ගොඩේන්න පුළුවන් වේද කියන සාධාරණ සැකයක් තියෙනවා සිල්ල කලාව විතරක් මේකෙන් ගොඩේන්න පුළුවන් වේද කියලා සාධාරණ සැකයක් තියෙනවා සමත භාවනා විතරක් කරලා ධ්‍යාන ලැබලා මේකෙන් ගොඩේන්න පුළුවන් කියලා සාධාරණ සැකයක් වෙනකොට විපස්සනාදී විතරමයි ওই ධම්මුද්දච්චය දීලා ඒ හරහා මිනිස්සයා පණ්ඩරයක් කියලා ඉදිරියට ගියා ඒ නිසා භාවනා මාර්ගයේදී ලාභ හම්බුනායි කියලා කනගාටු වෙන්නත් එපා. පාඩුව හම්බුනායි කියලා එක ප්‍රයෝජන නොගෙන ඉඳත් එපා. මේ ලාභය හෝ පාඩුව තමයි ලැබෙන්නේ ඒ ධර්ම නියාමයක් අනුවයි. දේශනායකට ගන්න ඉස්සලා මම එකක් කියන්නම්. ඒ කොච්චර ලාභයක් හම්බුණත් කොච්චර පාඩුවක් හම්බුණත් විශේෂයෙන් පාඩු ගැන කතා කරනකොට ඉව දරන්න පුළුවන් නිසා ඉව දිද්ද වෙන්නේ. ඒ පාඩුව එනකොට දරන්න පුළුවන්. අපි අදහන අඬන්න දෙයක් නැහැ. ඒ නිසා හිත හදාගන්න ඕනේ හරි ඔය පාඩුව වුණා. අට මේක ඉවසා ගන්න බැරිද කියලා. එතකොට මේ මනසට විශාල ලාභයක් පාඩපත් වෙන නිසා කවදාකවත් අපිට නොවිය යුතු දෙයක් වෙන්නේ නැහැ. ඒ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය එනවනම් ඒ සිද්ධිය හරහා අපි සූර තත්වයෙන් වීර තත්වයට යන වීර තත්වයෙන් ගිය තත්වයට යන. ඒ නිසා විනිශ්චය කිරීම අපේ දක්මුක්කුවක හදිස්සියක කඩිමුඩිච්ච එක වැඩක් කියලා කල්පනා කරලා ධර්ම නියාමයට හැකි තාත්තරට කලයට තීන්දුව කරුවට කමක් නැහැ. දවසින් දවස දවසින් දවස Tamante තීන්දුව කරන්න හදිසි වෙන ගැටි අඩු වෙලා තීන්දුව කරන අවස්ථාවත් අඩු වෙලා වෙන දෙයකට හැඩ ගහන්න පුළුවන් ගැතිය තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ. මේ තෘෂ්ණාව හරහා වෛරය ගැතුම ගහපා දීම එන්න තියෙන අවස්ථාවල් ගොඩාක් අපහරයි. ඒ නිසා භාවනා කරලා මෙහෙදී යම් දැනුමක් ලැබුවට gederදී ගිහිල්ලා අනවශ්‍ය දේවල් වලට අල්ලපු දෙට්ටයි අරයාගේ මෙයාගේ වැඩවලට ඇඟිලි ගන්න විනිශ්චය කෙරුවොත් ඉතින් ඒව හොතන්න මේ භාවනා සබන් වලින් බෑ මේ භාවනා සබන් වලින් පුළුවන් එන බොහොම තුනී දෙයක් අයින් කරන්න අරව කරන්න තියෙන්නේ හික්මීම හරහා ඒව කරන්න වෙන්නේ සීල ශික්ෂාව හරහා නමුත් ඒකට ආදර්ශ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා මේ ලෝකේ නෑ ඒකට ආදර නමුත් තමක් තමයි ඒකට තියෙන ආදර්ශේ අන්නේම කරන මනුෂ්‍යය තුළ තමයි මේ ශාසනය තියෙන්නේ ඒ නිසා මේ අශීරු සත්‍යයටපත් වෙලා තියෙන මේ ලෝකේ නැත්තම් මේ ශාසනේ අනේ අපිට පුළුවන් ද දවසේ පුළුවන් තරම් මේ වගේ හදිසි කඩමුඩිච්ච චීවරට එන්නේ නැතුව එන දෙයට මොන දීමේ හැකියාවක් ලබා ගන්න කියන එක මේ පැයකමාරක වන ධර්ම දේශනාවේ sannivedanaye වුණා නම් මම මේක සාර්ථකයි කියලා සියලු දෙනාට ඒක නැවත නැවතත් කල්පනා කරලා බලලා සංකාණගත කරගෙන එන්න තියෙන යුද්ධකින් දිනන්නාසේ විනිශ්චය කිරීමේ හදිස්සියකටපත් නොවි උපේක්ෂාවෙන් ධර්ම නියාමයෙන් ඉදප්පච්චේතාවෙන් ධර්මයේ ජය ගන්නන්ට ශක්තිය දහිත බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා.